කියලා ටෙක්කතා 207ට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම කාලිංග. මම බුද්ධික. මම තෙල්න. මම රණුක. මේ කොහොමද ඉතින් තිල්න ඔය පැත්තේ තත්ත්වය? ගිය පාරකට නිින්දකින් තියලා නේ තිල්න. කටි අවුලෙන් හිටිය තිල්න යන මොකක් වුණාද එහෙම කියලා. <laughs> මේ ඔය රෑ 11යිනේ. අ 10 හැමාරේ. ඉතින් ලොකු ගානනේ යකෝ 10 මාර කියන්නේ. ඉතින් මේ අපි නිකන් රට කන වෙලා රට කන වෙලා වගේනේ. <laughs> මගේ මයික් එකේ සද්ද අඩු. හරිනේ. අවුලක්. අද මේ තෑගි දෙන සීන් එක දැම කියනවාද? අපි මැද හරියට ගියම කවුද දෙන්නේ කියලා. මේ තෑගි දෙන අය තෝරගත්ත අපි ගිය ප්‍රතියේ තැගි දෙනව ගොලකෝ මේ සතියකුත් නෑනේ අපි ගිය දවස් හතරක් පහක් වුණේ ඕ ටෙක් කතා දැන් අර පොළු මේක මේක තමයි මම හිතන්නේ අඩුවෙන්ම මේ ඉක්මන්ටම කරපු ටෙක් කතා එපිසෝඩ් කියලා කලින් එකට ඕ දැන් නැත්තම් අපි සාමාන්‍යයෙන් පොළු සීන් එකක් නෙවෙන්නේ දැන් එහෙනම් අපි ඊළඟ එකත් සිකුරාදම කරමු කියලා ඉන්නේ නැතුව මේ පාර අපි ඇත්තට මහන්සිලා ඒ පැටන එක හදාගන්න ඒ ආධිපත්‍ය තියෙනකට මේ පාරනිවාරෙන් කරන්න කියලා මොක එක්කත ප්‍රසිද්ධ පොලිතීම සම්බන්ධයන්නේ හැබැයි මේ එක දවසක් වුණාට පොඩ්ඩ දවස් වුණාට කලින් ප්‍රශ්න තියෙන ඕන තරන්නේ. ඔව්. දවසින් දාලා කට්ටිය. ඔව්. ඊට අමතරව මේ අපිට ගිය සතියේ මිස් වෙච්ච ප්‍රශ්නයක් තිල්නට මතක් වෙලා තිබ්බා. අපි ඒක කතා කරලෙමුනේ. ඩිවෙලොපර් කෙනෙක් හැටියට මේ මොනවාද අප් ටු ඩේට් දැන් ඩිවෙලොපර්ස්ලා අපේ ප්‍රශ්න තියෙනවා ලංකාවේ ඕන ඩිවෙලොපර් කෙනෙක් එක්ක ගොඩක් රට කතා කරොත් එහෙම ලේටස්ට් ටෙක්නොලොජි පිළිබඳව ඉන්නේ නැහැ. අර ඉස්කෝල යන කාලේ හරි එහෙම නැත්නම් ඔය ගිය කොහේ හරි ඉගෙන ගත්ත කාලේ හරි ජොබ් එක පටන් ගත්ත කාලේ හරි පටන් ගත්ත වැඩ ටික තමයි දන්නේ හැමදාම ඒක රිපීට් කරන්න සහ මම නම් කියන්නේ assembly line workersලා. මේ වැඩ ටික විතරයි දන්නේ ඉතින් යාට කිසි දෙයක් දන්නේ අර up to date ඉන්නවා කියන එක ඇත්තම developer කෙනෙක් web developer කෙනෙක් ඕනම computer field එකේ කියන්නේ hardware technician කෙනෙක් වුණත් මේ අලුතෙන් ටෙක් එක ඉන්න එක වටිනවා. ඒක කාලික දැන් දැන් මේ අවුරුද්ද අපේ ඔය පර්ෆෝමන්ස් ඉවලුවේෂන් කරනකොට මේ ආපු එකක් තමයි මේ දැන් සමහරව හිතාගෙනම ඉන්නේ මේ තමන්ගේ ජොබ් එකට දෙන වැඩ ටික හොඳටම කළා ඉවර කරන එක තමයි ජොබ් එක කියලා. දැන් ඊට අමතරව අර දැන් දැන් ඒ කැරියරේ උඩට යනකොට තමන් දැනගන්න ඕනේ ඒවා. ඒ දෙන වැඩ ටිකට අමතරව ඉගෙන ගන්න ඕන. එහෙම කියන එක ඒ කියන්නේ ඒ මිනිස්සු හිතන් ඉන්නේ තමන් හරියට කරනවා කියලා. ඒ අර වෙට්ටික් කරා නම් අපි එතන හරියට ගොඩක් ගොඩක් අයගේ මතේ තියෙන්නේ මේ දැන් ජොබ් එකට ආවා දැන් ඉවරයි දැන් දන්නවා මේක කරා නම් එතනින් එහාට හරි කියලා. ඕක ගොඩක් අයට ප්‍රශ්නයක්. ආ මං ඉතින් වෙලාවට එල වෙලාවට යනවනේ මම වැට්ටික් ඔක්කොම හරියට වෙලාවට ඉවර කරන්නේ ඇයි මට මං එන මං ප්‍රයොරිටි දෙන්නම මේකට එහෙම කියලා දැන් ඊට පස්සේ කම්පැනි එක්ස්පෙක්ටේෂන් එක ඕක නෙමෙයි මේක කිව්වහම අවුල් යනවා මේ එතකොට වැඩගන්න එක නෙමේද <laughs> යන්නේ වගේ ප්‍රශ්නයක් තමයි එන්නේ. වැඩට කරන්න ඕනේ නැහැ එතකොට මේක කරන එකද? අර ඒක නම් ලොකු ප්‍රශ්නයක් නේ. ඔය කියන්නේ මේ ළඟදිත් පොඩි ඩිස්කෂන් එකක් වුණා වෙන කම්පැනි එකකට CTO කෙනෙක් හොයනවා. ඉතින් දැන් CTO කෙනෙක් හොයනකොට ඉතින් මගෙන් ඇහුවා මේ මේ කම්පැනි වල ඉතින් මං කිය දැන් CTO කෙනෙක්ගේ ප්‍රොෆෙෂන් එකේ ඉන්නවා ටෙක්නොලොජි එක අලුත් දේවල් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේ දේවල් පොඩ්ඩක් ටච් එකකින් ඉන්න බෑ. කෝඩ් ලියන්න බෑ. කෝඩ් ලියන්න පුළුවන් බැරිද කියන එක ඇත්තටම අදාළ නැහැ. ඒ ලෙවල් එකට එනකොට. එතකොට ප්‍රශ්නේ තිබ්බේ දැන් ඔය ගොඩක් ඔය සජෙස් කරපු කම්පැනි වල ඉතින් මං කිව්වේ ඉතින් ඒවා ඇසෙම්බලි ලයින් කියලා. ඒ කියන්නේ හැමදාම උදේ එනවා අවුරුදු 10ක එක්ස්පීරියන්ස් තිබ්බත් ඒ අවුරුදු 10ම දන්නේ අර හැමදාම කරන මොක සමහර ප්‍රොජෙක්ට් අවුරුදු ගාණක් දුවනවානේ. ඒ ප්‍රොජෙක්ට් වල ඉතින් ඒ කෝඩ් ටික කරන එකයි, ඒ ෆීචර්ස් ටික ඇඩ් කරන එකයි එච්චර තමයි දන්නේ. ඔය ඊළඟට මේ මොනවා හරි ටෙක්නොලොජි චේන්ජ් එකක් කරන්න හදනකොට සමහර වෙලාවට ඒ කරන්න හදන්නේ ඔන්න අවුට්ඩේටඩ් වෙච්ච එකකට තමයි හයි මාරු ඔය කියන්නේ එක්ක පැච්චෙන්නේ නැති වුණා හැම නාරුණා හොඳයි වෙනස් කරන්න හිතන්නේ ඕම ප්‍රශ්නයක් මට අපේ ඉස්සල්ලා කම්පැනි ඉන්නකොටත් ප්‍රශ්න තිබ්බා මේ ඒ ප්‍රොජෙක්ට් එක වැඩ කරේ ජෙන්ටු බුද්ධිකටත් මතක ඇති මතකයි මතකයි ඕකෙන් ජෙන්ටු ඒ කාලේ අර ප්‍රශ්නයක් වුණානේ මේ ඒ ජෙන්ටු ප්‍රොජෙක්ට් එක නැවතිලා ඒ වගේ වෙලා ඉතින් මේ අවුරුදු ගානකට කලින් ඒ කියන්නේ ඊට පස්සේ උබුන්ටු කරමු කියලා මම එනකොටත් ඒක උබුන්ටු කළේ නැහැ ඒ කියන්නේ ඒ කියන්නේ අර ඒක ඉතින් අර වෙලා තියෙන එක චේන්ජ් වලට කැමති ඊට පස්සේ ආයි ලර්නින් කර්ව් එකක් තියෙනවා රිස්ක් එකක් ගන්න රිස්ක් එකක් ගන්න ඉතින් ඒ වගේ වුණාම අර ඒ වුණාට ටෙක්නොලොජි පැත්තෙන් නම් මම නම් හරිම අකම දැන් අපේ ටීම් එකේ මම වැඩ කරනකොට නම් කවුරු හරි කිව්වොත් අපි මේක ටෙස්ට් කරලා බලමු කියලා මම කවදාවත් බෑ කියන්නේ නැහැ දැන් තිල්ලල එහෙම ඒ දවස්වල මතකනේ තිල්ලන ඕන එකක් කරලා තමයි කියනවා මම මේකෙන් කරා කියලා එහෙම වෙන එක තමයි ඇත්තටම මම නම් දකින්නේ මේ ඇත්තරම කෙනෙක්ගේ ස්කිල් එකක් කියලා. නැත්නම් මේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක කොච්චරද මොන සර්ටිෆිකේට් එකක් තියනවද MBP ද ඒවනම් ඇත්තරම අදහලා නැහැ කියලා මන්නම් දකින්. අපි සයිට් එක කිව්වත් ඉන්න නැහැ. ඉතින් ඔක්කොම කොට ටෙක්නොලොජි එක කොහොම ටච් එකේ ඉන්නේ. ඉගෙන එක එක කට්ටිය ෆලෝ කරන එක එක මෙතඩ්ස් තියෙනවනේ කලින්. ස්ටැක් ඕවර්ෆ්ලෝ ඇරුණා. මම ඩක් ලාඩ් කරන්නේ අපි කියන්නේ ටෙක්නොලොජි ඉවෙන්ජලිස්ට්ලා කියලා ඒ කියන්නේ මේ අලුත් ටෙක්නොලජි ගැන කතා කරන අලුත් ටෙක්නොලජි ෆලෝ කරන කට්ටියව ට්විට එකෙන් එහෙම ෆලෝ කරනවා ඊට අමතරව ඒගොල්ලොන්ගේ මීඩියම් බ්ලොග්ට සබස්ක්‍රයිබ් වෙලා ඉන්නවා ඒ වගේ දේවල්වලින් අපිට ඉක්මන්ටම අලුත් නිවස් හරි නැත්තන් අපි අපි ඉන්ට්‍රස්ට් සබ්ජෙක්් ගැන අලුත් දේවල් දැනගන්න ගොඩාම් ලේසි ට එක හරා වගේ ගොසිප් ලාමාන්‍යෙන් බෑන්නේ වන්දගන්න ටෙක්ටීක් ටෙක් කම්පටල වැඩියම් බල සයිට් තම ගොසිප් සයිට් ඊට අමතර මගේ ෆිල්ඩ එකගතය මම ගොඩා ෆ්‍රන්ටෙන් පැත්තර ෆෝකස් නිසා මම මේ ඩිසයින් බ්ලොග්ස් ටිකත් තියෙනය ගොඩක් කැඩිකඩියහෙන්නේ හලෝ හරි රොබෝ වෙලාන්න රොබෝ වෙලා ශේප්ෂ කියගෙන මගේ මේන් සෝස් එක තමයි ටෙක්නොලොජි අලුත් ටෙක්නොලොජි අඳුරගන්නයි අලුතෙන් අලුතෙන් වෙන හවාගන්නයි ටවිට බුද්ධිකය මොකද කරන්න මාටට තමයි මාත් මේ ඇත්තරම ටවිට පාවිච්චි කරන්න ඒ වැඩට විතරම ටවිට් කරලන මද සෑහන කලග ඇ පලෝ කරනවා ඒම ටික අනිත් එක මේ තව මේ මාර නිවස් ලෙට එකකට දැ මෙහෙම දැන් අර දෙම කෙලින්ම ඩිවලොප්මන්් වලට සම්බන්ධ වෙන්න නැතින්ද දැන් අර එහෙම ඒ කෝඩ් ලෙවල් එකම දේවල් එහෙම කරනවා ටිකක් අඩුයි හැබැයි නිකං අර ටෙක්නොලෝජි ෆලෝ කරනවා මේ ගොඩක් ඒවා මේ නිවස් ලෙට එකත් තිනවාම සස්ක්‍රයිබ් වෙච්ච මේ නම මතක නම බල්ල නම කියන්න මේ ඒකෙන් ගොඩක් කලාවට සතිකට සැරයක් එක්ක මොනවද වෙන්නේ එහෙම කියලා නිකන් සමරි එකක් වගේ එක මිනිස්සෙක් තමයි කරන්නේ මේ නිහා ගොඩක්ම අර මේ සමරයිස් කරලා දෙනවා ගොඩක් එකක් අනිත් එක මේ මම මෙෂබල් ඊළඟට හැකර් නිවුස් ඒ වගේ මේ ආටිකල් ෆලෝ කරනවා මේ කොහොමද මේ මොනවද නිවුස් තියෙන ඒ ඒ වගේ එකකින් අර මේ දැන් හිතන්නකෝ අපි මොනවහරි VR ගැන වල්ට අලුතෙන් ටූල්ස් ඇවිල්ලවන හරි පලට්ෆෝර්ම් එකක් හරි වගේ එකක්කාවොත් එම නිවස එකක් යනවන් ඊට පස්සේ හොයන්න ගන්නවා මේ එක ගැන තව ටිකක් ඩීප් ඒක ටිකක් අන්න ගත්ම පාට කර එකන් ටිට එක වුණත් මාකරි කීවර්ඩයක් හර අලුද්දයක් හරි දැක්කාම අපිට හිතන්නන ටක්ගාලා එක ගුගල් කල්ල බලලා මේක අපේ වැඩවලට පාච්චි කරන්න පුළුවන්ද ඇද ඒගේ පොඩි නික විනාඩි දෙක තුනක රිසච්චටක් ගල දාගන්න ඕක ගොඩක් දෙවල් පොඩිපොඩි ලන් කරන්න පුළුවන් ඕ අනිත්තක දැන් ඔය ගොඩක් ඔය ප්‍රශ්න තියෙන කට්ටිය ආටිකල් එක කියන එක ගැන එතනින් එහාට හොයන්න බලන්නේ නැහැ කියන්නේ Google කරන්නේ දෙයක් සර්ච් කරන්නේ ඇත්තටම දැන් ගොඩක් අය මේ සර්ච් කරන්නේ නැති එක නම් ලොකු ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ මොකක් හරි දෙයක් හොයලා බලන්න ගියාම මේ Google නැත්නම් දැන් මේක බෑනේ. දැන් සාමාන්‍ය අපේ ටීම් එකේ තියෙන ප්‍රශ්න තමයි කියන්නේ Google එක ජීවිතේට ගහලා බලන්නවත් හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් මොන හරි කෝ ආ ඒක එහෙම කොහොමද කොහොමද කරන්නේ? අර ඒ කියන්නේ ඇඟේ නැහැ අර මොකක් හරි දන්නේ නැති දෙයක් ආපු ගමන් ටක් ගාලා Google කරලා බලනවා කියන එක ඇඟේ නැහැ. දැන් උදාහරණකට දැන් අද නිකන් මේ අපි ඉන්නකොට ජෝක් කර කර හිටියා මං කට්ටිය දැන් මෙතන ගේම් ගහනම දෙන්නෙක් ඉන්නවා මේ අං ඇහුවා Cherry MX keys තියෙන ඒවා දන්නවද කියලා කීබෝඩ් වල. මොකක් හරි කීබෝඩ් ආගියුමන්ට් එක කළා. උන් දෙන්නම දන්නේ නැහැ. ඉතින් දෙන්නම කම්පියුටර් දෙයක් ඉස්සරහින් ඉඳගෙන ඉන්නේ. උන් දෙන්නට නිකමටවත් තේරුන්නේ නැහැ මේක නේ Google කරලා බලවනේ මං කෝක Google කරලා බලපංකෝ කියලා. ඔන්න ඊටත් තමයි Google කරේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. බාගා තියෙනවා කියලා. මේ තව තිල්න මේ මම ෆලෝ කරන අර කියපු නිවුස් ලෙටර් එකේ නම මේ බෙනඩික්ට් නිවුස් ලෙටර්. බෙනඩික් කියලා එක්කෙනෙක් තමයි මේ ඒක කරන්නේ. ඒක අපේ මේල් එක දාලා තිබ්බාම මිනිහ සතියකට සැරයක් එවන හොඳ බ්ලොග් පෝස්ට් මොනවද නිකන් ටෙක්නොලොජි වලට අදාළ. තව මේ මම ෆලෝ කරන එකක් තමයි මේ අර ඉන්ෆෝ කිව් කියලා සයිට් එකක් තියෙන්නේ මේ ඒකෙත් නිවුස් ලෙටර් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා දින ඒක මෙහෙමයි. ඒකේ පුළුවන් ද අපි වෙබ් සර්විසස් මොනවාද ඉන්ට්‍රස් කියලා මොනවාද ඒ අයිද වෙබ් සර්විසස්ද බැක්කෙන් ඩිවලොප්මන්ද මොබයිල් ලැබ්ද මේ ගීගීට uh, uh, අර ඉන්ෆෝකව් නිවස්ලට එක ගැන ඒකත් හොඳයි මේ ඉන්ෆෝකව් කියෙන සයිට් එක හොඳ එක තින ප්‍රසන්ටේජන් තිනවා සමහරලාට අර වෙන කවුරු හරි මේ uh, ලියපු ආටිකල් ගැන ඒක ආපහු විස්තර අර අටුවාලියන් ඒ වගේ ඒව තියෙනවා වෙන කවුරු හරි නිකන් ගැඹුරට ලියපු ආටිකල් ගැන ඒකේ සරලව ලියලා ඒ වගේ එකක් ඊළඟට තව මේ මම ෆලෝ කරන එකක් තමයි මේ අර thought works කියලා මේ ටෙක්නොලොජි කම්පැනි එකක් තියෙනවා ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි රේඩා කියලා එකක් තියෙනවා ඒක සාමාන්‍යයෙන් අවුරුද්දකට හැම අවුරුද්දෙම සැරෙන් සැරේට අප්ඩේට් කරනවා ඒගොල්ලෝ ඒගොල්ලෝ කරන්නේ අර ටූල්ස් ඊළඟට ටෙක්නික්ස් පලට්ෆෝර්ම් ඉළඟට ෆ්‍රේම්මර්ක්ස් ලයිබ්‍රරිස් අන්නේ වගේ ඒරියාස් හතරක ඉඳලා මේ ඒකට අදාළ ගැන ලෝක වෙනස් වෙන ටෙක්නොලොජියම ඒගොල්ලො මුලින්ම කරන්නේ නිකං මුලින් මහන එකක් නම් ඒක ට්‍රයිල් කරන්න ගන්නවා ඊළඟට ට්‍රයිල් කරන්න මේ ඒක නිකං ඒක ගැන ඉස්සල බොඩ්ඩ නිකං ටච්චගේ ඉන්නවා ඊළඟට ඒක මේ අරයොල ඇක්සස් ලෙවල් එකට අරගෙන ඒක ගැන පොඩ්ඩක් ස්ටඩී කරලා ඉළඟට ට්‍රයිල් එකක් කරනවා කල්ලා ඒක හොඳනම් තමයි ඇඩප්ට් කරගන්නේ ටෙක්නොලොජි එක. එතකොට සමහර ඒවා තියෙනවා අර ස්ටේජ් වලින් අයින් වෙලා යන ටෙක්නොලොජිත් තියෙනවා. ඒකින්ද මේ අපි අර හැමදේම try කරනවට වැඩිය idea එකක් ගන්න පුළුවන් මේ ඒක ෆලෝ කරනකොට ටික. අනිත් ඒකෙන් ගොඩක් කෙනෙක්ත් ආ දැන් ගොඩක් අයට තේරෙන්නේ නැහැ. දැන් අපිට මාකර් ප්‍රශ්නයක් කියලා ඒකට සොලියුෂන් එකක් හොයනකොට හැමෝම තිස්සම ඒ ගොඩක් අයගේ තියෙන ප්‍රශ්න තමයි ඒ තමන් දන්නේගෙන් තමයි ඒකට සොලියුෂන් එකක් හොයන්නේ. ඒ කියන්නේ උදාහරණ ගත්තොත් ඒ Java developer කෙනෙක් ගත්තොත් හැම එකම හිතන් ඉන්නේ මේ Java වලින් ලිව්වම හරි කියලා. ඒ ඒ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් උදාහරණ ගත්තොත් අපි මේ ළඟදී එක ප්‍රොජෙක්ට් එකක වැඩ කරා තිල්නටම මතක ඇති. මගේ ඇඟේ ලේ වතුර වෙලා තිබ්බේ මොකද ඒගොල්ලන්ගේ API ලියන විදිහ ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලන්ගේ ඒ දැනට පාවිච්චි කරන concept එකකදී. නමුත් ඒක හරි ප්‍රොඩක්ට් එකක් අටවල දාලා ඒක දුවනවා නම් හිතන්නේ දැන් හරි තමයි. හරි තමයි කියන්නේ. ඒ වුණාට දැන් අපේ රික්වයර්මන්ට් එකේ තිබේ වෙබ් කන්සෙප්ට්ක් ඒගොල්ලන්ට තේරලා නැහැ මේ දැන් යූසර් ইনফෝමේෂන් ෆ්ලෝ එක යූසර් කොහොමද මේක පාවිච්චි කරන්නේ යූසබිලිටි කොහොමද එහෙම නැත්නම් දැන් මේක යූසර්ට ඇත්තටම පාවිච්චි කරන්න මේක ඇති දැන් උදාහරණ ගත්තොත් ඒකේ API එක ටයිම් අවුට් වෙන්න තියලා තියෙන 3 seconds එකේ එතකොට 3 seconds එකේ යූසර්ට මේ ඇක්ෂන් එකක් ගන්නවක්වත් ටයිම් එකක් තියෙනවද කියන එක හිතලා නැහැ. ඌ ඇහිපිය ගන්නකොට ඉවරයි. ටයිම් <laughs> අවුට් වෙනවා. ඔව් නෑ ඒක පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ එහෙම අර ඒ කියන්නේ ඒක අවශ්‍යතාවයට අනුව මේක ඒක තියෙන එකක් තව එකකට ඒ කියන්නේ තමන් තියෙන දේ ඒගොල්ලන්ගෙත් වෙලා තිබ්බ අර වෙන දෙයක්කට මාරු වෙනකොට ඒ ටෙක්නොලොජි එක ගැන හිතලවක් කරන්න ඒ කියන්නේ මේක මොකද්ද කියලා අර වෙන එකකට හදපු එකක් ආ මේකත් පාවිච්චි කරා කියලා මොකද ඒකනේ දන්නේ ඒක ඩිප්ලොයි කරන එක අයිඩියා එකද ඉතින් ඔයගේ වෙන්නේ අර ගොඩක් වෙලාට අර ටෙක්නොලොජි වල ටච් වෙන නතර. ඔය ගොඩක් කම්පැනි වල තියෙන ප්‍රශ්න ඇත. දැන් ගොඩක් අය හරියාසය බුද්ධිකමේ ලොකු කම්පැනි වල වැඩ කරන්න යනවා. එකන ලොකු කම්පැනිවල ලොකු සොෆ්ට ඩියලපන් ටීම් එක වැඩ කරන්න ඒකේ ඒගොලන්ට ගොඩක්න්න නොතේරණ දෙයක් තමයි විශේෂෙන් ඉදස්ට්‍රියල් ට්‍රේනින් උනත් යනකොට අර ඇසෙම්බලි ලයින් එකකට තමයි වැටෙන්නේ ඒක කම්පැනිවලින් පර්පස්ලි කරන දෙයක් පර්පස්ලි කරන්න ඇත්තටම දැන් ලොකු ප්‍රොජෙක්ට් එකක් ගත්තම එක කොටසක් තමයි එක කෙනෙක්ට වැටෙන්නේ පොඩි කොටසක් එතකොට එයා රෙස්පොන්සිබල් උත් ඒ පොඩි කොටස විතරයි. ඉතින් කම්පැනි පැත්තෙන් ගත්තහම මේ මිනිස්සු අයින් වෙලා හරි මොන හරි වෙනවනම් අර අතෙන්ට වෙන කෙනෙක් ගෙනල්ලා දාන්න හරි ලේසි. ඒ කියන්නේ ඩිව ඒ කියන්නේ ඇත්තටම කම්පැනි පැත්තෙන් ගත්තොත් නමුත් ඉගෙන ගන්න කෙනාගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒක හරිම අවුලක්. දැන් ඔය දැන් ඔය අපි ගිය සතියේ දෙපි සතියේ දෙක කතා කරන්නේ ඩෙව්අප් කන්සෙප්ට් ගන්නාම ඩෙව්අප්ස් අගේ ලෙවල් එනකොට අර ඊට වඩා ලොකු ස්කෝප් එකක වැඩ කරන්න එපේ. යන්න ඒ වගේ ලෙවල් එනකොට ඉතින් ඉන්ට විශේෂ ට්‍රේනිින් යනකොට මන්නන් කියන පුළුවන් තරන් එක්කෙනා දෙන්න ඉන්න කම්පනයක ට්‍රේනිින් යන්න කියලා මොකද පොඩි කම්පන එක ඌට අතුගාන්නන එකත් වෙනවා ඒකත් එක් ඒත් එක්කම අනිත්තක තමයි ඉතින් ඒ ලොකු කම්පැනකට ගයාම අපිට අර ෆ්‍රීඩම් එකන අපිට කැමති ටෙක්නෝල්ජය එකක් යස් කල්ල හරි අපිට කැමති විදිහට මේ සොලියෂන් සන්න තියන ෆිඩම් එකත් සෑහන්න ලිමිට්න මේ ගැන මක්කරේ ලොක ප්‍රජෙක්සල්ට ගියාම වගේ ති ඒක ලොක ප්‍රජෙන් නවතිල්ල ගැන ගහාම ඒ වැඩේ වෙන මොකද කම්පනි වැඩගන්න ප්‍රොසෙස් ඇත්තින පාචිකන ටූල් සෙට් ඇත්තින එතනින් එහාට කිසිම දෙයක් අඩු ගණගතද සමල්ලාට පාවිච්චි කරන මේ අයිඩිය එක පවා ස්ටෑන්ඩඩයිස් කරලා තියන්නේ එක වෙනහෙක ලියනවා මම මේක ලියනවා කියලා ඒමක්කත් කරන්න බෑ ගැන උදාරගත ෆංක්ෂන් ඇලිවොත්ම ටැප් කියක් තියෙනවා කියන එක පවා ඩිෆයින් වෙලා තියෙනවා <laughs> ඒක වරදක් නැහැ වුණාට අර ඉගෙන ගන්න ලෙවල් එකේදී ඒක ටිකක් අවුල් කියලා තමයි මම නම් දකින්න දැන් උදාහරණයකට අපිට කියලා තිබ්බොත් එහෙම නෝට්පෑඩ් පාස්පස් වලින් ලියන්න කියලා ටික හිතුනොත් එහෙම මේක නෝට්පෑඩ් පාස්පස් වලින් මම ලියන්නේ නැහැ මම මේ VI වලින් ලියන එහෙම නැත්නම් Emacs වලින් ලියනවා කියලා අර ගොඩක් වෙලාට කම්පැනි කැමති නැහැ මොකද ෆයිල් එක සේව් කරාට පස්සේ වෙන එක දිහාම වෙන විදිහකට පේන්නේ වගේ ප්‍රශ්න නැහැ හින්දා ඇතිද අපි ඒක ගැන කතා කරමු ඇති වගේ නේ තව දෙන්න මොකද නිවුස් එහෙම තියනවාද මගේ නිිය තිල්න්නට ඔහ සීතල කියන ගැරුණ හම <laughs> හැමදාම නුවරල වින්ටරගෙන් විින්ටරෙක් කොයිද බම් මේ කාලේ මේ කාලදා මෙහ වින්ටරගදී ඇමසන් ඩව් එච්චේ ඇමසන් ඩව් වනා කියන මොකක්ද බා ඇමසන් ප්‍රයිම් ඩේ කියල දෙන්න හදර ති ඩව් නානේ හරිදෙන් වැඩ කරන මේ බින්නාඩි ගානකට ඩවුන් වුණා කියලා නෙමෙයි මැරෙන්න යන්නේ ඉතින් මිනිස්සු. ඉතින් අද දෙන්නේ මේ ප්‍රයිම් ඩේ. ඔව්. ඒ කියන්නේ ඕකෙන් තීරණය වෙන්නේ AWS වල හොස්ට් කරත් වැඩන්නේ ඩවුන් වෙනවා නම් ඩවුන් වෙනවා කියලා. ඒ <laughs> වගේ ඊට කලින් කරගෙන තිබුණානේ තව එකක් කර. ගිය අවුරුද්දේ කොහෙද නේ මේ ඒගේ ඔටෝ ස්කේල් වෙන මොකක් හරි පලට්ෆෝර්ම් එක එකක කෝඩ් එකක් කමෙන්ට් කරලා නම්බ එකක් වෙනස් කරලම භාගයක් විතරම මේ ඩවන්් ලද ඒකති අර යුසේරස් තම ගොඩක් කලට සිස්ටම ප්‍රශ්නය ඇතරමෙන් දැන් කැන චේන්ච් කරනට අර හරියට චෙක් කල්ල බල්ලා කරන්න ඇතිවුණහ මේකැන් අර පොසෙස් ෆ්ලෝ එක පොඩි කැරක්ට එකක් එහටමට කෝඩ්ඩල්ල විශේෂයෙන් පොඩි ඩොට්ටක් එටමටුනත් සමල්ලාට තේරෙන්න්නෙත්න හමල්ලාට ඔය ඉතින් කරන්න දෙයක් නැහැ නේ ඕන ලොකු කම්පැනියක් වෙන්න පුළුවන් ඉතින් වෙන්න පුළුවන් මොකද අන්තිමට මිනිහෙක් නේ ඔක කරන්නේ ඒකනේ මම හැමතිස්සෙම ඔටෝමේෂන් ඔටෝමේෂන් කියන්නේ මිනිස්සු අයින් කරන එක ඒ වෙන්න පුළුවන් අර ඊළඟ පාරත් ඒකම වෙනවා නම් තමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක හැමතිස්සෙම වෙන එක ප්‍රශ්න එක පාරක් වෙන එක ගැටලුවක් නැහැ හැමදාම වෙනවා නම් තමයි ගැටලුව තියෙන්නේ අපි වින කියමුනේ වැඩි 15000ක් ගියානේ පළවෙනි විනය තමයි අපේ මේ රණුක තමයි ට්විටර් කට්ටිය හෙව්වේ මොකද රණුක අඳුරන නැති කෙනෙක් හොයන්න අමාරුයිනේ මේ මංකෝ ගෑන් ළමයින්ට දෙන්න බෑ කියලා ඒක නිසා අපේ ගෑන් ළමයි ෂෙයා කරලා තිබුණෙත් නෑ මං හිතන්නේ ගෑන් ළමයි ෂෙයා කරලා තිබ්බෙත් නෑ අපි නම් තරහයි ගෑන් ළමයිට මිනි DVR එක අපේ දිනාගත්තේ ඇත්තටම ඔහුගේ නම කිව්වොත් එහෙම රණුක මට එවලා තිබ්බා කෝ බොලේ ඒක අමේ රන්සර රන්සර ජේ තමයි හැන්ඩල් එක රන්සර වා අපෙන් මිනි ඩීවර් එකක් දිනාගෙන තිනවා ගිය බෙස් අනුග්‍රහයි අපට කන්ගජලේෂන් ලබන සතියේ අඟහරුවාදා ඕනලා කැවිල්ලා හැබැයි අපි කැමති හවසෙනවන හවස පහමාට හයට වගේ නවනම් ගොඩක් එක් කතාවට ගොඩක් කතා කරන්න කතා කරන්න පුළුවන් නැත්නම් අඟහරුවාදා දවස් ඇතුළත ඕනලාක එන්න කලින් ට්විටර් එකක් ගහලා ටෙක් කතා එකට එනවා කියලා එන්න ටැග් දෙන්න බල හැබැයි ෆොටෝ එකක් ගහනවා එහෙම ෆොටෝ පෙන්වන්න අකමැති නම් ප්‍රශ්නයක් වෙනවා. ඒක අපිට කියන්නේ එහෙම නැත්නම් අපි ඊළඟ කෙනාට දෙනවා. මොකද අපි ගිය බෙස්ට් එකට යවන්න ඕනේ මේක අපි ඇත්තටම ආඩ දුන්නා කියලා. ආ ඊළඟට අපේ Facebook පැත්තෙන් දිනපු කෙනා තමයි දමිත් ශ්‍රියන්ත. දමි කියලා දාලා තියෙනවා. දමි කියලා දාලා තියෙනවා. දමි ශ්‍රියන්ත වාට එක්ක තහනවනම් ලබන අඟහරුවාදා ගන්න පුළුවන්. හැබැයි එදාට අවිලා ටැග් ගත්තේ නැත්නම් අපි එදා එපිසෝඩ් එකේ ඊළඟ එක්කෙනාගේ මේක දෙනවා යම් කිසියකින් එන්න බැරි කාරණයක් හරි මොකක් හරි විශේෂ ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කලින් දැනුම් දෙන්නේ සම්බන්ධව මේ නැත්තම් අපි ඊළඟ කෙනාට තෑග්ග ලබා දෙනවා. එහෙම හොඳයි නේ බුද්ධික. ඔව්. අපි පොළු තිබී මැරෙන්න ඔවා පොළු තිබ්බොත් මේ දමිත මැසේජ් එකක් දාමුනේ. ඔව් මැසේජ් එකක් මම දාන්නම්. මේ හැබැයි මේ මම නම් කියන්නේ එක්කත අහනවද කියලා බලලා දෙමු කියලා. ඔව ඒකත් ඉරිද විතර වෙනකම් බලලා ආරංචියක් නැති වුණා. <laughs> ඔව් ඊළඟ එපිසෝඩ් එකේ මෙයා ආන්න තියෙන අපි වෙන කෙනාට දුන්නා. ඔය නැත්තම් ඒකනේ අවශ්‍යතාවයනේ. දෙක කතාහනේ. හරි. එහෙමනම් තව ප්‍රශ්න එකකට තියෙන්නේ මේ තව. ආ හරි ඔයා නිවුස් එක කියන ඔයගේ ෆෝන් එකේ බැටරි බැස් එක ගැනයි ඩෑෂ් චාර්ජින් ප්‍රශ්නේ. අදත් ඇවිල්ලා චාර්ජරේ ගහනවා. චයි බං ඉති දවස දුවල අන්තිමට එහෙම තමයි රෝස්ට එකට යන්න ඉති වන් පලස් එහෙම නෑන බ දුවන ඇත් ගොඩේ හැටියට <laughs> හරි බැට් මොනාද බෝගි කරන්න කිපිට ස්ටම් ෂට්ටල ඩික්ෂොට්ටවන ඉටමතර එහෙම නෑති මේ තියෙන ඉති මොනා තියන්නේ ඕක වීඩියෝ රෙන්ඩරින් අරම ඒවගේ කරන්න ඔහොම බැට්‍රි හයිනනවා දැකලවනෑ ගැන ෆෝන්නල්ලා මේ අරර මොකද්ද මේ ඩෑස්ටාජින් වල නමට කේස් එකක් ගියානේ මොකද්ද කියේ ඇයි අර Amazon ලගේ මොකද්ද Amazon dot ද මොකද්ද මේ මේ ඩෑෂ් dot ද කියලා තිබ්බනේ මේ එක ඔව් ඒකට ඉතින් copyright කේස් එකක් ඇද්ද කවුද ඇද්දේ Amazon ලද ඇදලා මොකද අන්තිමටම ඩෑෂ් ලගේ ප්‍රශ්නයක් කියනකොට පැහැදිලිව මුලින් අගට කියපන්කෝ දැන් මෙහෙමයි ඩෑෂ් ඩෑෂ් charging කියලා එකක් තිබ්බනේ මම ඩෑෂ් charging කියන්නේ අර මේ ෆෝන් එකේ charger ස්පීඩ් මේ පාස් චාර්ජින් වගේ පාස් චාර්ජින් වගේ තවත් එකක් තිබ්බ ඩෑෂ් චාර්ජින් කියලා OnePlus හදපු නම. ඔව් OnePlus නම නෙවෙයි ඒක Oppo-ලගේ ටෙක්නොලොජි එක. ආ හරි. ඉතින් Oppo කතාව මොකද්ද මන්දෙන්ට? ඉතින් එහෙම තමයි ඉතින්. Oppo-ලා Oppo-ලගේ ටෙක්නොලොජි එක. දන්නවනේ Oppo quality නැහැ කියලා අහලා තියෙනවද? අපි නිකන් sarcastic කියන ඊට පස්සේ මිනිස්සු සිරා ගන්නවානේ. sarcastic <laughs> කියලා කියන්නේ අපි ඒක උපහාසාත්මකව කියපු දෙයක්. ඒක තේරෙන්නේ නැහැ. මේ ඊට පස්සේ අඹකට එක්ක තහනියට සාකස්ටික් කියන එක තේරෙන්නේ නැහැ. සමහර බලහ මූ කරන අපාව. ඔඩියන්ස් <laughs> එක ගැන හිතාගෙන ඉන්නේ. හිතාගෙන ඔබගේ උන් කියලා හිතාගෙන ඉන්නේ. හරි ගියාම ඉතින් ඊට පස්සේ ඉතින් මේ ඔය Amazon. එකට තියෙනවා කියලා කොපිරයිට් කේස් එකක් දාලා ඩොට් එක නේ බං Amazon ලට ඩෑෂ් ඩොට් කියලා ප්‍රොඩක්ට් නේම් එක කොපිරයිට් තියෙනවා කොපිරයිට් තියෙන නිසා ඊට පස්සේ Amazon නඩුවක් දැම්මා ඔව් නඩුව දාලා මැසලා දින්න. දින්න ඊට පස්සේ ගැලෙවෝ ඉතින් ඒක. අප්ඩේට් එක දැන් charge නැද්ද? නෑ charge වෙනවා charging rapidly rapidly කියලා වැටෙනවා ඉතින්. දැන් ඕක දැම්මහම OnePlus group එකේ ඉතින් දැන් dash charging නෑ නේද? එහෙමත් ඉතින් පොඩි ප්‍රශ්න තිබ්බා. dash charging තියෙන නම වෙනස්. දැන් මොකද ඊළඟට දාලා තියෙන්නේ? wrap කියලා. smash charging ඈ? wrap දැන් රැප් කරන්න එපා ඊට පස්සේ. <laughs> ඒ උන්ට ෆාස්ට් චාර්ජින් කියලා දාන්න බැරිද? ඒක වෙන වෙන කොපිරයිට් එකක්ද? ඒක මේ නෑ ෆාස් පුළුවන් ක්වික් ක්වික් නේ අරුන්ට ඕ ඒකට ෆාස් චාර්ජින් කියලා අපිට බෝන් එකට තේරෙනවා නෑ ඉවෙන් එකද රැප් රැප් චාර්ජින් තියෙනවා කොහොමද ඉතින් මිනිස්සු ඔළුව අත ගාගෙන හොයන්න ඕනේ WR රැපිඩ් චාර්ජින් WR හරි රැපිඩ් චාර්ජින් කියන්නේ ඔව් ඉතින් මේ රැප් කරනවා ඔතනවනේ අවුලක් නෑ ඉතින් ඒගොල්ලන් කැමැත්ත ඕක මට හොඳ මේකක් තියෙනවා මේ චීන් චයිනීස් වලින් හිතලා ඉංග්‍රීසි වලට හැරෙවුවා කියලා චයිනිස් නවත්දාලා වස ඉංග්‍රීසි අපේ මිනිස් වගේ පෝයකාවෙක් නැත්තේක හරි රණුක ඔන්න තාක්ෂණය ගැන ආදරය ගැන කතාගන තහනම් කල අපි රණුකට තාක්ෂණය ගැන දෙයක් කියනකො බැතේරන ඔකලට එයාට පැදිලි කරන කියන්න කියලා <laughs> එරට අදාපිට හොඳට පැහැදිලි කරලා බුද්ධික ස්නැප්චැට් වල එවන ෆොටෝ එකක ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්නේ කොහොමද කියලා අර ස්නැප්චැට් වල දැන් ස්ක්‍රීන්ෂොට් එක ගාන නොටිෆිකේෂන් එකක් යනවනේ මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා කියලා ඒක නොවන විදියට මෙමරියට දාගෙන මෙමරියෙන් ගන්නවලු කොල්ලා ඔන්න මතක තියාගන්න රණුකට යවනවා නම් ෆොටෝ ස්නැප්චැට් වලින් ස්නැප්චැට් වලින් ඕගොල්ලෝ පරිසම් වෙයි කියලා හිතලා ස්නැප්චැට් වලින් රණුකට ෆොටෝ යවනවා නම් පරිස්සම් වෙන්න රණුක තමයි ජිල් හබ් එකට බඩු දාන්නේ. පිරන් එහෙම නෑ අම්බෝ. GitHub main contributor. GitHub main contributor. හරි ඊළඟ ප්‍රශ්නෙට මේ තිල්ල මොකුත් නැද්ද මේ දවස්වල අලුතෙන් වෙච්ච දේවල් ඔය පැත්තේ? ආ එහෙම කියලා ලොකු මේකට ගන්න හැබැයි අර ඊලන් මස්ගේ කතන්දර දෙක තුනක් තිබ්බනේ ආ ඊළඟ මාස්කේ බයින අපිත් බයිනද මේ බොරු කරා මනස සබ්මරින් එක හදන්න ගිහිල්ලා පොඩ්ඩක් නාගත්තු සීන් එකකුත් තියෙනවා කමන්නේ මේ දසර පොර ස්ට්‍රෙස් එකේ ඉන්නේ සල්ලි නැහනේ <laughs> මිනිහා එහෙම උත්සාහ කරපු එක ගැනවත් අපි සතුටු වෙමුනේ එහෙම එකක් කරන්න හරි දැන් ඕක ගැන කියෝනේ මොකොත් නොකරනවා කියවන්නේ නේ ප්‍රේෆෝ තායි හැබැයි කවුරුත් දැම්මේ නැහනේ මේසනේ දැම්මේ නැහැ ඕ ප්‍රේෆෝ තායිලන්ඩ් කවුරුද හදනේට නිවුස් එක ගිහින් නැතුවද නෑචර එක තේරෙන්නේ කොල්ල සෙට්ටකම්මනගේ ඒ කෙල්ලෙක් කොතන එකෙක් හර දිටියනම් <laughs> ඕකරදාන ප්‍රේප කියලා කොඩි <laughs> දාගෙන කට්ටිය ෆෙස්බුක් කළ මාරු කල්ලා ප්‍රේම්යකුද්දාල් ඒක මීඩියාවලත් දැන් ඒ මිනිස්සුන්ගේ ගෙදර අක්කල නංගිලාව එහෙම පෙන්වෙන්නේ නැහැ ඕ පෙන්වෙන්නේ එහෙම උනත් සායන <laughs> වෙනසක් වෙන්න තිබුණා මේ ලංකාවේ වුණා නේද වෙන වගේ ඉස්සක් එක. ලංකාවේ වුණා නම් අර ඒ කියන්නේ කේව් එකේ ඉන්න උන් ටික අරගෙන එහෙනම් දැන් මේලාට දේශපාලඥයෝ කට්ටියක් එතන ගිහිල්ලා එක එක අඹුඩේ ගහගෙන බැහැලා වතුර ඉන්න ෆොටෝ ගහලා එක ළමෙක් ඔලු උඩ තියාගෙන අරන් එනවා වගේ ඒවා දාලා පොඩි පොඩි PR මාකටින් ටිකක් කරගන්න තිබ්බ කට්ටියන්නේ එක එක අය උද්දල් ගිහිල්ලා වලවල් කපලා අපි මේ මෙතනින් හාරලා ගමු කියලා. <laughs> ටිකක් කරන්න තිබ්බා. ඒ සමහරවල් අර උදේ පාන්දර නැගිට්ටම් පත්‍රය දැකලා announcement එක මම යනවා දැන් මේක ගන්න කියලා මම උපදෙස් දුන්නා කියලා එහෙම කට්ටියගේ හිනා කාල වැරණනේ අපේ මිනිස්සුන්ගේ ඒ කියන්නේ දේශපාලඥය ගැන කතා කරන්නේ. හරි. යමුනේ ප්‍රශ්නෙට. ප්‍රශ්න. එතිකල් හැකින් ගැන කියන්න කියලා දාලා දෙනවා අපි ඕක කතා කරලා තේ ගොඩක් පරණ එනවා මට කම්මැලි අප්පෝ ගැන කතා කරා <laughs> ඒක තමයි පොඩි සර්ච් එකක් දැම්ම නම් ඒ ethical hacking ගැන කතා කරමු ඇත්තටම ethical hacking කියන්නේ කිසිම කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කිසිම දෙයක් බැරි එකෙක් මේ කම්පියුටර් එකක් කර මුලින්ම අතර ගත්ත ගමන් මං hacking ඉගෙන ගන්නවා කියලා කරන්නේ අන්න ඒක තමයි ඇත්තටම මොකද ඕක ඉගෙන ගන්න දෙයක් නැහැ හරියට ප්‍රෝග්‍රෑම් ඉගෙන ගත්තා නම් කම්පියුට සිිස්ටම් ගැන ඒටික ගැන හරියට ඉගෙන ගත්තනම් ඔය ඇතිකල් හැකින් සහ අන්න ඇතිකල් හැකින් දෙකම එතර හිතන් දෙයක් නෑ. මොකද මට ඉස්සර හරි මතක. ඔක් කිව්වම ඉතින් ඔක් කියන කතා නොකරත් බෑනේ. කවුරු හරි කම්පියුටර් මුලින්ම හදාගෙන ආපු ගමන් අහන්නේ "ඔයාලට Facebook එකක් කරන්න බලන්ද?" <laughs> ඒ කියන්නේ ඒක ඉගෙන ගන්න තමයි අහන්නේ. ඒ කියන්නේ Facebook එකක් කරා. එතකොට හරි මෙතන බොත් තමයි. ඒ අයට තමයි link එකක් යනවා. ඔගේ password එක user name මෙතනින් ගන්න. එතකොට අරයාගේ link account එක link යනවා කියලා. ඒක නිසා ඕක අහන්න ඕක අහනවා නම් අපෙන් ඇත්තටම ඒ ethical hacking කරන එක තේරුම් ගන්න. ඒ කියන්නේ ටෙක් කතාවකින් අහනවා නම් ethical hacking කියන්නේ මොකද්ද කියලා ethical hacking නෙමෙයි ඔයා කරන්න ඕනේ ඇත්තටම computer fundamentals ඉගෙනගෙන ඊට පස්සේ computer programming ඉගෙන ගන්න. ඊට පස්සේ consumer concept ඉගෙනගෙන අර අපි කිව්වාගේ අර දැන් මුලින්ම අපි කතා කරලා list එකකට සම්බන්ධ වෙලා මේ ඒ ගැන ඉගෙන ගන්න කියලා. එතකොට ඕක නිකම්ම වෙනවා. හරිනේ. දැන් අපි කොච්චරක් මේකෙන් ද අසන්න නැති කරගත්ත කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? මේ උත්තරේ ඉඳන් අපි අසන්න ලබා ගන්නම් ඔහොම නෙමෙයි කියන්න ඕනේ. ඔව් ethical hacking කියන්නේ ඇත්තටම හොඳට කම්පියුටර් මේවා කරලා වෙබ්සයිට් හැක් කරන්න පුළුවන් ක්‍රමයක්. මම ඕගලන්ට අද කියලා දෙනවා කොහොමද මේ හැක් කරන්නේ කියලා. කිව්වනම් අම්මට උඩු. අර කායින් බ්ලොග් එකේ දාන්න තව. හිටින අපේ account hack කරන්න try කරත් දැන් නෑ. ඉතින් බා දවසට කී පාරක් ගලන්ට ටෙක් කතා එක log වෙන එක try කරා කියලා. ඔය දැකලා නෑ නේද? අපේ hack කරන්න try කරන්න. එහෙමද? ඒ අබින් පාසල් දුන්නේ නෑ නේද? නෑ අපි පාසඩ් හැක් කියලා දාලා තියෙන්නේ ඕන තාම කවුරුත් දන්නේ නැහැ ගන්න. හැකින් 1 2 3 තමයි පාසඩ් එක. හැක් මී 1 2 3. අයියෝ අයියෝ. මේ තිල්න වෙබ් ෆොන්ට් ගැන එකක් අහලා තියෙනවා. ආ ඒක කතා කරමුනේ. ආ. මම නේද විරුද්ධ මාතෘකාවක් කරනට කතා කරුවා. වෙබ් ෆොන් භාවිතා කිරීම හොඳ ප්‍රක්ටිස් එකක්ද කියලා හල් දෙන්න සාමාන්‍ය ඉතින් දැන් ගොඩක් සයිට්වල වෙබ් ෆොන් පාවිච්චි කරනවා මං හිතන්නේ ලේසිම් විදිය තමයි වෙබ් ෆොන් පාවිච්චි කරන්න ඉතින් වෙබ්සේ ෆොන්ට් කියන එකත් පොඩ්ඩක් කියලා වුණේ මොකම මොනවද කියලානේ ඔය ගැන අපේ ඉස්සර කාලේ පාවිච්චි කරේ ගොඩක්ම හැම සිස්ටම් එකට වගේ කොමන් ඕක අපි පැහැදිලි කරනවද වෙබ් ෆොන්ට් කියන්නේ මොකක්ද කියලා කට්ටියට? ඔව් දැන් මෙහෙමයි. සාමාන්‍යයෙන් ෆොන්ට් ෆේසස් ගත්තොත් එහෙම හැම සිිස්ටම් එකම කොමන් ෆොන් ෆේසස් කැටගරිස්ටිකක් තියෙනවා එකත් තමයි සෑන් සෙරි් කියන ෆොන් ටයිප් එක අනිත්තක සෙරි ෆොන් ටයිප් එක ඉටවස මොනෝ ස්පේස් ෆොන් ටයිප් ඇතියෙන ඉටවස කර්සිව් ෆොන් ෆොන් ටයිප් ඇතියෙනවා එකගැන මේවයින් වෙන්න එකක ෆොන්ස් ටයිල්වලට සයින් වෙලා තියෙන ෆොන්ස් තියෙන ද සෑන්සරි කියනක් ගත්තත් එහෙම ගොඩාම පපිල එක තමයි වින්ඩෝ සිිස්ටම් එක දින එරියල් කියන ෆොන්ට එක ටයිම්ස් නිවරෝමන් ටයිම්ස් නිවරෝමන් ගත්තොත් එහම සැරී ෆොන්ට එක එදගේ වෙනස තමයි කාලෙන් අර සෑන්ස් කියන්නේ නෑ කියන කෙන ගැන්නේ ටයිම්ස් නිමරෝමන් වලාර තියෙනවන පොඩි එක ටීයකුර ගත්තොත් එහෙම කොංවල තියෙනවා පොඩි නියන් uh, කොනහල ලස්සන්ට ස්ටයිල් කල්ලා මේ ඉරිකෑලි වගේ ටියකුරු දෙපැත්ත තියෙන යට තියෙනවා ඒ වගේ හයිලයිට් වෙච්චා තමයි සෙරිෆ් uh, ෆොන්ට්ස් කියන්නේ එහෙම නැතුව කෙලින්ම අකුර නිකන් ෂාප් විදිහට කුරිනියු විදියට ස්ටයිල් නැතුව තියෙනවා නම් ඒවට කියන්නේ සෙරිෆ් ෆොන්ට්ස් කියලා. ඉතින් දැන් මේ මේ සෙට් එක ගොඩක් ලිමිටඩ් නේ. හැම සිස්ටම් එකේම හරියට කියන්නේ එක විදිහට පේන්නෙත් නැහැ. ඒ කියන්නේ OS එකට ඩිපෙන්ඩන්ට් ඒ තියෙන ෆොන්ට් එක අනුව තමයි එතකොට පේන්නේ. ඒක වලක්වන්නයි ටිකක් ෆොන්ට් ලස්සන ෆොන්ට් පාවිච්චි කරන්නයි ගෙනත් CSS වලින් අප සලූෂන් එක තමයි CSS ෆොන්ට් ෆේස් කිය ෆොන්ට් ෆේස් එකෙන් කරන්නේ uh, අපේ සිිස්ටම් uh, එක නැති ෆොන්ට එක බ්‍රවසරෙඩ් ලෝඩ් කරල දෙනවා වෙබ්පේජ්ජක විය කර වෙබ්පේජ්ජක අකුරු ඒ ෆොන්ටකෙන් පෙන්න්න උදාහරණය ගත්තොත්තේ මීට ටික කාලෙකට කලින් සිංහල හරිට මසිින්දල් ඇති කාලේ නිියස් වෙබ්සයිට්ල හෙම කරේ ෆොන්ට එක සිංහල ෆොන්ට එක මේ ඔය විදියට දාලතමයි නිියස් පෙන්න්නේ අයිවල විතරක් පේන සයිවල විතරක් පේන විදිහට හැදුවේ දැන් ගොඩක්ම පොපියුල විදිහ තමයි වෙබ් ෆොන්ට්ස් වලට සහ ලයිසනින් වලට ඉෂුව එකක් නැති විදිහ තමයි Google ෆොන්ට්ස් පාවිච්චි කරන එක. මොකද ඒකේ ගොඩාක් ලොකු ලයිබ්‍රරි එකක් තියෙනවා එක එක ෆොන්ට් ටයිප්ස් වලින්. දැන් සිංහල අකුරු කීපයක්ත් තියෙනවා අර මෝනියක් කට්ටිය කරපු ෆොන්ට්ස් ටිකක් තියෙනවා. අබේ ලිබ් ඔබේ කියල ෆොන්ට එකත් තියෙනවා මට මතගෙන ඩම් ඒ වගේ ෆොන්ටක් <laughs> දැන් Google ෆොන්ස් ගත්තොත් එහෙම Google ෆොන්සල පිකලින්ග වගේ ලොකු ලයිබ්‍රි එකක් තියෙනවා ගොඩක් ෆොන් ටයිප්ස් තියෙනවා මේ ඉතින් ඒකේ කරන්නේ ඒක ලේසිම විදිහ තමයි ඒගොල්ලොන් Google ෆොන්ටල්ලට ගහින් ෆොන්ටස් සිලෙක් කල්ලා ඒගොල්ල දෙන්න CSS එක ඒගොල්ලක CDN එක හරහා අපේ සයිට් එකට මේ සයිට් එක ටඩ් කරගන්න එක ඇතර සයිට් එකට ඇඩ් කරනවා නෙමෙයි ඒක වෙන්නේ බ්‍රව් ඒ කියන්නේ කවුරු හරි සයිට් එක විසිට් කරනකොට බ්‍රවුසර් එකට ලෝඩ් කරනවා ඔව් එතකොට මේ CSS import විදිහදි කරොත් එහෙම වෙන්නේ CSS ෆයිල් එකට CSS ෆයිල් එකෙන් අපේ ෆොන්් ෆෙස් කියන මේ ප්‍රොපට එක විදිහට අර ෆොන්ස් ටික සෙට් කරලා තියෙනවා ඊට පස්සේ ෆොන්් දැම් බ්‍රවසර ගන්නු සහ ඕස් ගනුව මේ අපේ අපිට සපොට් කරන එක ෆොන්් ෆයිල්ස් ටයිප් තියෙනවා සාමාන්‍ය ක්‍රෝම් වල වගෙන ඩවන්ලෝඩ්න ෝF2 කියන වර්ෂන් එක ඉතින් මේ ඒ විදිහට ඒක ෆොන්ස් බ්‍රවසරකට අදාල සහ ඔස්සකට අදාලා ෆොන්ට එක ඔටෝමටිකලි සිලෙක් කරලා එක අවශ්‍යක ඩවන්ලෝඩ් කරලා අපි බ්‍රවසරෙන් ඒ ෆොන්ට එක දිහට බලාගන්න පුළුවන් අකුරු ස්ටයිල් එක දැන් ඔතන තියෙන එක ප්‍රශ්නයක් තමයි ෆොන්ට් රෙන්ඩරිං තාමච්චරම එක යන්න දැන් මැක් එකේ තියෙන ෆොන්ට් රෙන්ඩරිං කොලිටි එක නැහැ අනිත් OS වල ගොඩක් වෙලාවට දැන් Windows වල තියෙන TrueType කියලා ෆොන්ට් පෙන්නන විදිහ ඒ විදිහට සමහර බ්‍රවසර්ස්ල ෆීචර්ස් තියෙනවා වෙබ්කිට් බ්‍රවසරෙන් වෙබ්කිට් ෆීචර්ස්ලින් අපේ ෆොන්ස් මූතින් හදල තියෙන එනට අර ෆොන්ස් මූදනස් එක අපිට තාම හන්පසන්ම රච්චරම මේ සාර්ථකනෑ තාම බ්‍රවසස් ගොඩක් කියවයි ඒක තමයි එක අඩු පාඩුවක් මන්දකින එක ෆොන්ට් මේ වෙබ් ෆොන්සල මොකද ගොඩක් කියවයි එක විදිහට ස්ටයිල් කල තියෙන ෆොන්ස් මේවා පික්සල්ල පෙන්න්න ගේඩ වස පොඩ්ඩක් ඩිස්ටෝට් එන ගතිය වැඩි සාමාන්‍ය සරල ෆොන්ට එකට වඩ ඒක තම මන්දගෙන එක අඩු පාඩුවක් මේ ෆොන් ෆෙස් පාවිච්චගෙන ගනිකඉතින් අනිතක තන් ෆොන්ට එකක් ඩවන්ලෝඩ් කරගන්න පොඩි හලි වෙලාක් යනවා එක කොමත්තිති හැම් ගොඩක් ලාඩෝක කෑශ්ල තියන එක පරක් ඩවන්ලෝඩ පසේ නටති ෆස් ඉනිශල් ලෝඩ් එකේද එකක් පොඩි බරක් වෙන්න පුළුවන් මොකද අපි අපි සිලෙක් කරන ෆොන්ට ගනුව එක බලපානවා මොකද එක එක ෆොන්සල අඩංගුවෙන එක එක වේට් සහගේ ගලිප් තියෙන ගානනෝ ෆොන්් ෆයිල් එක සයිස් එකක් වෙනස් වෙනවා අනික පේජක ලෝඩ්නකට ගෙහෙල්මටික ඔක්කොවත් ගෙනල් ලෝඩ් කරන්න ඕන හැබැයි Google ෆොන්ස් වගේ එකක් කරන්න තියෙන චාන්සක තමයි දැන් ගොඩක් කොමන් ෆොන්ස් තියෙනවනේ ඔය ඕපන් සෑන්ස් හරි නැත්තං ඩොයිඩ් සෑන්ස් වගේ ෆොන්ටය ගත්තොත හැම ගොඩක් සයිටලෝ යස් කරන නිසා දැනටමත් අපේ කම්පියුට ෆොන්ටක කෑශල තියන්න පුලායක නිසා ඉතින් ඒ ෆොන්ට එක අලුතෙම ඩවන්ලෝඩ් කරනවා කියනකත් එච්චරම අත්‍යවශ්‍යයෙන් නෑමන් හිතන්නේ ඒවුණට තිය කියන්න බෑ මොකද ගැනේ සමල්ලට දැ මොබයිල් බ්‍රවසරගෙන් හෙම ගියොත්තේම මහා වාතයක් ෆොන්ට එක පුකද ඩේට ස්පීඩ් එක සයවා ඒවා චෙක්කල්ලාගේ බ්‍රවසරේ බල්ල ඒ වගේ ලෝඩින් කරන්නවන ඉතින් හොඳයි ඒත් ඉතින් ඇත්තටම තිල්න ඔහොම ෆොන්ට් එකක් එම්බෙඩ් කරන්න ඕනේ කියලා සාමාන්‍යයෙන් රික්වයර්මන්ට් එකක් එන්නේ. ඒ කියන්නේ දැන් මට නම් ඒ කියන්නේ මට නම් ওই කියන ලස්සන රවුන්ද 30 කියන එක අදාළත් නැහැ සාමාන්‍ය කන්ටෙන්ට් වෙබ්සයිට් එක බලනකොට අකුරු ටික පේනවා ඉතින් අකුරු ටික පේනවා නම් ඔව් මෙහෙමයි ඉතින් ඔය ඒකේ මෙහෙම පැත්තක් තියෙනවා මොකද බ්‍රෑන්ඩින් එකේ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවානේ බ්‍රෑන්ඩින් එක මිනිස්සුන්ට කොහොමද මේ වෙන්නේ කියලා ඒ වගේ ඒ පැත්තේ ගොඩක් ලොකු ස්ටඩීස් තියෙනවානේ මේ ගැන් තමන් දකින අකුරෙන් වුනත් තමන් බඩුවක් ගන්න තියෙන හරි මොක්කරි දෑකට වේදන් කරන්න තියෙනකට පළඹවන්න පුළුවන් කියලා ගොඩක් රිසස් තියෙන සමහර ඩිසයිනස්ල ඉන්න නක තිල්න එකන අර ටයිපෝග්‍රැපි පැත්තට සෑහෙන්න බරක් දීලා හෙම ඩිසයින් කරන ගට්ටි ඒගැන ඒගොල්ලන්ගේ අයිඩියයක ඒගොල්ලො ඩිලිව කරන්නම ඒ ඒ පැති වෙලින්ම ෆොන්ට එකත් ඉතින් ලොකු මීඩිය එකක් මේ තමන්ගේ බ්‍රෑන්්ඩ එක හරි ඒ අයිඩියක මේ එක්ස්ප්‍රස් කන්න අපිට කියන්න බෑ හැම හැම සයිට්කම ඒරියල්ල ලින් හරි නැත්තන් නිකම්ම සැන්සරි ෆොන්ටක්කින් දාල තිබ්බහම මේ ඇති කියල හැම අපිට එහෙම මේ නිගමනකට නමාරු කමල් ලොක් කරගෙන එයා අහලා තියෙන තව ප්‍රශ්නයක් තමයි අපෙන් කසුන් වෙබ් ෆොන්ට් එක භාවිතා කරද්දී විවිධ ටයිප්ස් තියෙනවා TTF WOFF WF2 වගේ හැම එකම රිෆර් කරන දැන් මෙහෙමයි මැනුවලි අපි ෆොන්ට් එකක් මැනුවලි අපේම ෆොන්ට් එකක් දානවා නම් අපිට ඉතින් ඔය හැම එකම කන්වර්ට් කරලා ෆොන්ට්ස් කන්නට් කල්ලා හරි නැත්තං එක ටූල්ස් තින ඔන්ලයින් වෙබ් ෆොන්ට් පේස හදාගන්න ඒ විදිහට අපිට ඉන්කලඩ් කරන්න න හැබ Google ෆොන්ස් වගේ පාච්ච කරන්න ති හැම් ෆොන්ට එකම ටයිප් එකෙම එකගොල්ලගේ සස් එක දැන්ටමත් ඇඩ්ඩලා තියෙන්නේ එක නිසා අවශ්‍ය ෆොන්ට එක ඔටෝමැටිකලිම යස්කාබල එක ලේසි ඉතින් Google ෆොන්ට වගේ කිස් කරන්නවන ඕක ඕක තවත් පැත්ත තමයි අපි හිතන්න ඇති ගොඩක් ඔය ලස්සන ෆොන්ට් අපි දැන් OS එකේ තියෙන ෆොන්ට් හිතන්නකෝ OS එකේ තියෙන ෆොන්ට් එකක් අපි ඔහම කන්වර්ට් කරලා දැම්මහම අපිට ඒක ඇත්තටම දාන්න බෑ මොකද මේ ගොඩක් ඒවා ලයිසනින් තියෙන්නේ මේ කියන්නේ වෙබ් එකේ පෙන්නනවා නම් ඒ ෆොන්ට් එක වෙනම ලයිසන් එකක් තියෙනවා සමහර ඒවා ගොඩක් ගණන් දැන් හෙල්ලටිකා වගේ ෆොන්ට් ගත්තොත් එහෙම ඒවා අපිට කියන්නේ වෙබ් එකේ එම්බෙඩ් කරන ලයිසන් එක ටිකක් ගණන් ඒ සාමාන්‍ය ඕක මොබයිල් ඇප්පලටත් ඔය ප්‍රශ්න දීනවා මේ ඒක ගැන ඇප් එක ඩිසයින් වල එහෙම තියෙනවනම් ඒ වගේ ෆොන්ට් ටික වෙනම පර්චස් කරන්න වෙනවා මේ අරන් ඒක මොබයිල් ඇප් එක නම් වෙනම ගන්නවා මොබයිල් ඇප් එකට ලයිසන් වෙනම ගන්නවා ඒ විදිහට ඉතින් මේ ඒවත් කන්සිඩ කරන්න ඕන ඉතින් සීරිස් සීරියස් ප්‍රජෙක්් කන්නවා නම් සහ කමශල් ප්‍රඩෙක් කන්නවා නම් මහිතන් ඒවා අනිවාර්යෙන්ම මේ කන්සිඩ කරන්න ඕනේ එය තව හල තියෙනකත් තමයි ඔබේ ෆොන්ට එක ට අමතර සිංහල වෙබ්සුන් තිනව කියලා ඇතර මගෙන ඔය මහිතන්න යාව උත්සා කරන්න මේ සිංහල පේන්න හදන්න අවශ්‍යතාවය ඒකට ඇත්තනම් මේ සිංහල දැනට බිල්ටින්ට ෆොන්ටල චොරකම තමයි ප්‍රශ්න තියන ගන්න අපේ යුනිකෝඩ් ෆොන්ට අබේ ෆොන්ට් ගොඩල් මං මං Google ෆොන්ටල්ලකින් ටෙස් කළ බැලු ඒවන්ද ලස්සට පේනවා ඒක ට්‍රයි කල්ල බාන පුළුවන් මහිතන Google ෆොන්සල්ට ගිහින් බැලුවොත් හෙම මේ ඒගැන ඒ අබේ ෆොන්ට් කන්න කට්ටියගෙම තව ෆොන්් දෙක තුනක් මන් දැක්ක දාලා තියෙනවා රනුකට ස්නප්චට්ටක් කෙන ස්නප්චට් කැල්ල ඇත බැලවා වත්සප්පක් කෙන වත්සප්පක පැත බැලා මේකක් මසෙද්ජක් කෙන මංගේත රනුක හයකරපු කම්පනිය මහිතන්න මේ තව කවුර හය කරලා ඇති මේ රනුක වැට්ටික් කර <laughs> නැතම් ඌගෙන් වැඩ ගන්න ෆෝන් එක ලොක් කරලා තියන්න වෙන කොහෙට හරි දාලා. නෑ ඕ නැත්නම් උඹ බහින් බැටරි බහින්නේ දෙන්න. මේ අපි ගියමු නේ මේ අර දැන් බස් බුක් කරන්න පුළුවන්. ආ බස් බුක් කරන්න පුළුවන්. මොකද්ද බස් බුක් කරන්නේ? මේ දැන් වෙබ්සයිට් එකේ නේ CTB බස්. දැන් ඒ කියන්නේ දැන් මට උදේට CTB එකක් බුක් කරලා ගිහිල්ලා නැග්ගේද? එතකොට ඌ මයි සීට් එක තියාගෙන යනවා එනකොට. ඔව් එහෙම මම හිතන්නේ උඹ උදේට බදුල්ලේ එහෙම ඒ වගේ යනවනේ. <laughs> ඒ දුර සේවා කියලා තියෙන නිසා ඉතින් මම හොරණ ඉඳන් යනකොට දුර සේවයක් තමයි ඒක. තියෙන්නේ දැන් නෑ ඇත්තට හොඳයි නේ මන්න ඒ කියන්නේ වීලු කරාට මේ ඒ සර්විස් එක ඒ කියන්නේ ඇත්තට ප්‍රයිවට් බස් වලට ඉතර නේ බුකින් සර්විස් එක තිබ්බේ ඒකවල දීලා තිබ්බේ කවුද මේ සර්විස් එක මේ මට මතක නැතිල කවුද බස් බුකින් එක දීලා තිබ්බේ අ බස් ටීවී එකම නේද නෑ මේක CTB එකෙන් දුන්නේට කලින් ප්‍රයිවට් එක මං කියන්නේ. ඒ ඒ කම්පැනි එකේ ඒකම තමයි දාලා තියෙන්නේ CTB එකටත්. හැබැයි ඉතින් හොඳයි. අනික මේ මන් දැක ආටිකල් එකක් තියෙන CTB එක ලාභ ලබල කියලා. ඒ කියන්නේ මම හිතන්නේ කවුද දුවන්නේ නැතුව හිටියම ලාභ ලබන්නේ අර තෙල් පික්චර ටික ඉතුරු වෙලා ඒ ටික ගත්තා අර හොරට ගාන ටික නැතුව ඇත්තට සමහරවල්ලාට CTP එකට එහෙම වුණා නම් ලාභ ලබන්න පුළුවන් පඩි ටික විතරක් ගෙවලා තිබ්බා <laughs> නෑ ජෝක් පැත්තේ තිබ්බට ඇත්තටම මේ ලාභ ලබලා කියලා තිබ්බා මොනහරි වෙනසක් වෙන ඇදින නැත ඔය වගේ ස්ටෙප් එකකට යන්නෙත් නෑ මමන කැමති ගැන ොත්තින ඇත්තරම කිවත් මේ පබ්ලික් ට්‍රාන් දැ ගොඩක් අයට නොතෙරර දෙයක්ත්තයක පවතින ආණ්ඩු ඇතුළුව මේ පා මිනිස්සුන්ට අවශ්‍ය පබ්ලික් ට්‍රන්ස්පෝට් එක හරියට තියෙනෙක් කියල දැ උදාරගතොත් වෙන පෙන රටවල් ගත්තොත් දැන් උදාහරණයක් මේ ආණ්ඩුව එන්න කලින් කිව්වේ හයිවේ මොකටද ලංකාවට එහෙම මෙන්ටැලිටි එකෙන්නේ මේ රජේ පත් වෙනකොට කතා කරේ ඕවා දැන් මතක නෑ කිව්වේ නෑ කිය. ඒ වුණාට අර ඇත්තටම රටක අවශ්‍ය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන එක. මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වල හයිවේ, පාරවල් හොඳට තියෙන එක, එහෙම නැත්නම් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක හොඳට තියෙන එක ගත්තොත් එම් මිනිස්සු මේ වාහන වලින්, කාර් වලින් කොළඹෙන එක නවතිනවා. ඒ කියන්නේ ඒක නැති හින්දා දැන් උදාහරණයක් ගත්තොත් ඉල්නයිමායි සිංගප්පූරු ගියා. අපි දෙන්නට මහිතන්නේ බස් එකක යනවා කියලා කිසිම අවස්ථාවකදී ට්‍රේන් සර්විස් එක හොඳටම තිබ්බා. අපි හැමතැනටම ගියේ මෙට්‍රෝ සර්විස් වල. දැන් ඉන්දියාව උනත් ලොකුවට වේදම් කරනවා මෙට්‍රෝ සර්විස් දාන්න. කියන්නේ උමං මාර්ග පොළොව යටින් ගොඩක් වෙලාට එන්නේ සමහරවිට උඩින් යනවා. ඒ බස් ඒ ට්‍රේන් AC කරලා තියෙන්නේ විනාඩි 5න් 5න් 10න් 10න් වගේ ඉන්ටර්වල් වලට තියෙනවා. ඒවා ගොඩක් ස්ටොප්ස් තියෙනවා. ඒවර සිටි සෙන්ටර්ස් කනෙක්ට් කරලා තමයි තියෙන්නේ. දැන් අරගත අපි ඔය සිංගපෝ හිටිය වෙලාවේ අපි හිටිය හෝටලයට තියෙන සුපර් මාකට් එකත් මේක ලින්ක් කළා. අපි දැක්ක මිනිස්සු අර සුපර් පොඩි බාස්කට් වගේ ඇදගෙන යන අරන් ගල සුපර් මාකට් එකෙන් බට් ටිකක් අරගෙන ට්‍රේන් එකට ඇදගෙන ගිහලා තමයි යන්නේ. ඉතින් ඒක නිසා මේ අර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සහ අනිත් ඒවාවල් දියුණු වෙනකොට අනිත් දේවල් වල දැන් ඉස්සර මතකදී හයිවේ එක නැති කාලේ මාතර ගාල්ල යනවා කියන්නේ අපිට ට්‍රිප් එකක්නේ. ට්‍රිප් එකක් යනවා කියලා ඉස්සර ගාල්ල මාතරනේ යන්නේ. ඊට අමතරව දැන් ගාල මාතර කඩ තියෙන මිනිස්සු කොළඹෙන් බඩු ගේන්නේ මා එනකොට පරණ වෙලා එහෙම නෙන්නේ. දැන් එහෙම නෙන්නේ මාළුවේ මල්ලලා පැය දෙකක් යනකොට කොළඹට ඇවිල්ලි ඉවරයි. තව පැත්තකුත් තියෙනවා දැන් අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල දැන් කොළඹට එන කොළඹින් එළියට යන ටිකනේ ඔය ඒ කියන්නේ ඒකේ මේ තියෙන ඩිමාන්ඩ් එකට සප්ලයි එක නැති එකක් නේ තියෙන්නේ. ඔව්. දුර යන ඒවා බැලුවොත් බස් සර්විස් හොඳයි බස් තියනවා මේ ගොඩක් කලාවට ඉගෙන බස් ගාස්ත බැලුවත් මේ සෑහෙන් අඩුවිනේ මේ ඒ යන දුරත් එක්ක බැලුවාම ගොඩක් අඩු ඒක හින්දා මේ අර ඔය තීච අඩුවත් තමයි ටිකට් බුක් කරන්න බැරි එක ට්‍රේන් වලටත් ඒ වැඩේ දිනවනේ ඔව් ට්‍රේන් එක ටිකට්ටක් ගන්නකයි කොයිල් එක තා ටිකට් ඉවරයි කලින් එනවා අනික මාසකට කලින් මේ බුක් බුක් කරන්න ඕන ඒකයි පිටරටක ඉඳලා එන මිනිස්සෙක් ඒවත් දැන් ගොඩක් අය try කරනවා මේ ට්‍රේන් එක බුක් ඔන්ලයින් බුක් කරන්න බස් ටයිම් ටේබල් බලන්න දැන් ඒ මොකක්වත් නැහැ වැළුවා මේ ඔය වගේ එකක් තියෙන එක මේ හැබැයි බියර් ලාබනේ බියර් වල ටැක්ස් අඩු කරා ඒ නිසා අපිට රට මිනිස්සුන්ට හොඳයි ආපු ගන්න අගාල බොන්න පුළුවන් මේක දැක්කම අයියෝ <laughs> කියලා මොකක්ද <laughs> ඒ ටුවරිස් ඉම්ප්‍රූව් කරන්න කියලා කරේ බියර් අරක්කු වල බිල අඩු කරුවා අපි ඔව් එතකොට මේ බොන්න එන්නේ ලංකාවට උන් එන්නේ බොන්න <laughs> බොන්න මගුලි කන්සෙන්ට් වන්ට අප්පා සයිට් එකේ තියෙන sltv.xplus.lk mm-hmm. uh, ඔන්න දුරයන් කට්ටිය මම නම් කියන්නේ ඔයාගේ සයිට් එකේ පුළුවන්ද මේ බොක් කරන්න අපේ යුත්තේ වනනේ අපේ ගන්න දන්නේ සයිට් එක තමයි දැන් බොයි බස් එක බුක් කරනවා බස් එක බුක් කරන්න බෑනේ මේ වීස ඒ බස් එක බුක් කරව සීට් ටික ඔක්කොම සිලෙක්ට් කරලා බුක් කරා ඒ බස් ඔබ බොරුනේ කියන්නේ ඔබ දැන් මලක් ඔබ හිතපන් ඔබට දැන් මාතර යන්න ඕනේ මලක් කඩා ඔබ කරන්නේ බාගත්ත බස් එකේ සීට් ටික ඔක්කොම බුක් කරා ටැක්සි එකට වඩා ලාභ වෙයි හරි මල්ලි අංගියෝ <laughs> ඔබට මචං පස්සේ සීට් එක විකාගෙන යන්න පුළුවන් ගෙදනකනීම මහරගමන් බස්ටොප් නිය මාතර බත් කඩි දරවදන සයිත ඒකට බස්සක බොක් කර කියන්නු ගොඹට දැන් මේ බොක්සෝ හන්න ඔන්න පි කිසි කෑෂන දරන්න පුළුව ඊසි කෑක් බයි තියෙන මොකක්ද ඊසි කෑශවම් කැශති හොඳයි අවුලන්න ඊසි කෑශ්ල සල්ලි දාන්න විතරන පුල ඒක දාන්නත් කඩ හොයාගෙන යන්න ඕනේ නෑ ඔොල්ලයි පුළුව කොහොම දන්නයි ඇපලා ගත්ත බැංක කවන්ට එකම දාගන්න පුල මන කවන්ට ඕන බැක් ඕන ඕන බැංක කවන්ටක් කියන්න බරන්න හරියට කියන්න සම්පත් සම්පත් ඩෝසි එලෝල් ඒ ඒක ඒගන්නේ කලින් කියලා උන්ට කියලා ඇඩ් කරගෙන එහෙම කරන්න ඕනද දැන් අර මේ නෑ නෑ ඔය සර්විස් එක දැන් තියෙනවා ඒ කියන්නේ මේ බැංක් account එකක් link කරන්න පුළුවන් එක මේ තියෙනවා හැබැයි ඒකත් Android app එකේ විතරයි පුළුවන් ඕ ඒති ඒක SD එක හදල් දින Android වලට විතරයි. ඒක ප්‍රශ්නේ. ඕකත් මම බලිදාගත්ත එක සොලියුෂන් එකක් නෑ. ඒකේ ඔතෙන්ටිකේෂන් කීයක හිටින්නේ මේ මේක ඩිවයිස් එක ඕක තමයි ප්‍රීමියම් වලින් টොප් අප් කරන්න වගේ ආපු දවසට අපි පාවිච්චි කරන්නේ ඔව් ප්‍රීමියම් වලට කිව්වට තාම හදලා දුන්නේ නැහැ මේ බැංක් ඔෆ් සිලෝන් කාගෙට්ස් bank commercial leasing LOLC nation trust සම්පර්කනේ මං කිව්වට ආ ඔය ටික විතරයි තියෙන්නේ බපා මේ දැන් ඕක ප්‍රශ්නේ ඉතින් බං ඕක කියන්නමතකුණා මේ කියනවනේ මෙහෙම කතාවකුත් කියන්නේ හැමෝම මේ රටක් දියුණු වෙලාද කියලා හිත හොයන්නේ මේ හැමෝම බස් එකෙන් යන වනන් කියලා නිගෙන හැමෝටම වාහන තියෙනවන්ද කියලා නෙමේ හැමෝම බස්ස යනවාද කියලා නම් තමයි රටක් දියුණු වෙලා කියලා ලංකා හොඳට කියන්නේ ගොඩක් බස්සල බස්සල විතරක් කරන්නේ තව තුන් දෙනෙක් විතර ඔළුවේ තරම් කර උඩ තියාගෙන කොච්චර ගොඩක් මේ යුරෝපියන් රටවල් නම් මේ කට්ටිය ගොඩක් බයිසිකල් වල යනවානේ ලංකාවේ පුළුවන් බයිසිකලේ යන්න හැබැයි ආයෙ එන්න වෙන්නේ. <laughs> ප්‍රයිවට් බස් එකක් කතරගම කොළඹකට යට වෙලා යන්න පුළුවන් එන්න වෙන්නේ. මොන හරි අර මේ වෙන වැඩකට යනවා නම් මේ එලි කරන්න ගානුවක් කපන්න ඒ වගේ එකකට යනවා නම් යත ඇත්තටම මචං ඔය දැන් ඔය කෝච් වලේම දිවි නසා ගන්න මිනිස්සුන්ට කරන්න තියෙන හැම වෙලේම ඇඟටත් හොඳයි බයිසිකලයක වගේ ගියා නම් අනිවාර්යෙන් මගක් කරගෙන වැඩේ ඉවරයි. <laughs> seriously <laughs> ඉතින් ඉන්ෆස්ට්‍රක්චර් කිව්වහම ඕවා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ දැන් අතන. ඉන්ෆස්ට්‍රක්චර් තමයි රටකට අවශ්‍ය. ඒ කියන්නේ අනිත් දේවල් වලට යටිතල පහසුකම් වගේ දැන් මේ ළඟදී මොකද අද පත්‍රය ආටිකල් ඇත්තේ මිනිස්සු සල්ලි මේ මූ කරන්න කියලා. මූ කරන්නයි කියලා කියන්නේ මේ මොකද්ද අපේ අගමැතුමා කියලා තියෙනවා මේ මිනිස්සු සල්ලි චලනය කරන්නේ කියලා කියන්නේ මාරු කියන්නේ මම බඩු හොල්ලන්නේ හොල්ලන්නේ. ඉතින් හොල්ලන්නේ කොහොමද? හොල්ලපු ගමන් ටැක්ස් එකක් ගහනවනේ. බතුනේ. හොල්ලන්නේ කොහොමද? විතෝලින් ටැක්ස් එක ඔව් සල්ලි account එකට දැම්ම ගමන් හරි. ඔව් සල්ලි දාපු ගමන් ටැක්ස් එකක් ගන්නවා. ගත්තාම ටැක්ස් එකක් ගන්නවා. දානකොට ඒ කියන්නේ අර ටැක්ස් සිස්ටම් එකත් හරියට නැහැනේ. ඒ ඇඩොක් තමයි තියෙන්නේ ප්ලාස්ටර් ගහලා තියෙන්නේ මේකට කැල්ලම් මෙතෙන්ට ඔබලා මෙතෙන් කැල්ලක දෙන්න ඕල. දැන් මම මේ ළඟ දික් කරලා බලලා බැංකුවේ සල්ලි දාන එක ගොඩක් පාඩුයි. කොහෙන් එකටත් ගන්නවා නෑ සල්ලි ගන්නකොට රුපියල් 5ක් කැපෙනවා දැන් සාමාන්‍ය තීරතිය දැන් ATM එකට යනකොට මේ ATM එකෙන්ම සල්ලි ගන්න එපා කවුන්ටරෙන් ගන්න බෑනේ එතකොට එතන 5ක් දුකද කැපෙනවා එහෙම නැත්නම් වෙන ATM එකෙන් ගත්තොත් 30ක් කැපෙනවා ඒක එතකොට දැන් එහෙම ගැලු ටැක්ස් එක බැලුවොත් එහෙම රුපියල් 100ක් විතර ගත්තොත් මේ 130ක් යනවා ඒක සාමාන්‍ය මනුස්සයෙක් රයිට් එහෙම බැලුවොත් එහෙම බැංකුවේ සල්ලි තියාගෙන ඉන්න එක පාඩුයි ගෙදර තියන් ඉන්නේ හොඳයි ඒක ඕ ඒගැන ඇත්තර බැංකුවක් හා මුදල් ගන්න දුර කරන්න දැම් තේරුමක් නැහැ ඊට පස්සේ SMS කියලා වෙනම සල්ලි ගන්නවා ඊට පස්සේ ඉන්ටර්නෙට් බැංකින් කියලා තව සල්ලි ගන්නවා ඊට පස්සේ මුදල් ශේෂය අවම තිබීම නිසා තවත් සල්ලි ගන්න බැලිසක් ගන්නවා ඔව් ඉතින් ඔය ඔක්කොම බලනකොට ඉන්ටරස්ට් එකත් ඉතින් මහා ගොඩක් දෙන්නේ මහා ගොඩක් නැහැ ඌට වඩා නරකද පඩිය කෙලිම සල්ලි ටික අරන් අතේ තියාගත්තා ෆ්‍රේම් එකට දාන එක ලාභ එතොට ATM ගාන කැපෙන්න්නෙත් නෑ ප්‍රීමියක කැපෙන්න්නේ ප්‍රීමියක ගන්න කැපෙන්න්න අනිත කවන්ට ප්‍රාස කරදි ප්‍රීමිකට මේ දැන් ඊසි කෑශ්ල පොලිය දෙන්නන ප්‍රීමික පොලියද සිට හතත් දෙෙන පරහට වැඩියෙන් තියෙන ඒක විටෝල්ඩින් ටක්ස් හන ඕ ඒක ටක්ස ගහන විතෝටක්ස ගහන දවලන්න පොලියන ද ප්‍රීමික හැබ පොලියට ගහන පශන මොක අපිට පොලින සල්ලිම චරන පොලියක් එන්නේ දෙපාරම ATM එකෙන් සල්ලි ගන්න ගියා දෙපාරම වැඩ කරේ නැහැ නේ. අයි 30 second time out එකනේ පුතිල්ල. රාක්කේ ෆෝන් එක ෆෝන් එක කරලා අර time out. ෆෝන් එක ෆෝන් එක අතේ අර අර ඕපන් කළා 1 2 3 go. නෑ සිරවට මන්න කරන්නේ මේ ඔක්කොම අරගෙන රෙඩි වෙලා මේ ෆිගමෙන්ට් එකක් තියලා තමයි අරන් ගහන්නේ. ඔය අතර මේ ස්ක්‍රීන් එකේ time out උනොත් නෑ කෙලින්ම ඇප් එකේ ඉන්න කෙලින්ම ආපු ගමන් ඒක තමයි ඇඟිල්ලෙන් මේ තට්ටු කර කර ඉන්නවනේ ස්ක්‍රීන් එක ටයිම් අවුට් වෙනවට ඩේටා වැඩ කරේ නැත්තේ වෙලාව නෑ නෑ අනිවාර්යෙන් Wi-Fi එකට කනෙක්ට් ලයි යකෝ පොටබල් TM එක කොහෙද Wi-Fi පොටබල් Wi-Fi එක බෑග් එකේ දාන් යන්නේ යනත් තන <laughs> සල්ලි ගන්න යනවනම් අරන් ගන්න ඒ කියන්නේ විනේ සල්ලි ගන්න යනවනම් ෆෝන් එක 3G පාවිච්චි කරන පොටබල් Wi-Fi එකක් ඕනේ ඒක කනෙක්ට් කරලා දිනන ෆෝන් එක charge වෙලා දිනන ස්ක්‍රීන් එක time out වෙන්න බෑ උඹ තට්ටු කර කර ඉන්න ඕනේ. තනි අතින් මේ මට වෙන විදිහට ඔය ටික රුපියල් 5ට වගේ යනවා. ඔය ටික පහක් දෙන එක ලාභයි. නෑ නෑ. අවුලක් නෑ. අවුලක් නෑ. සිකියුරිටි කාර්ඩ් බලගෙන මොකක්ද මේ ෆෝන් එක උබල කරන්නේ කියලා. අනිත් මිනිස්සු කාඩ් එක දාන්න යන්නේ මේ යකා මේ අර මම ඉතින් හෑන්ඩ්පික් ගහගෙන පිටසක් වගේ වගේ යන්නේ. මේක එක්ක ඇවිල්ලා පිස්සක ගිහලා. ඔබට ඔය අතර ස්නැප්චැට් එකක් ආවා. ස්නැප්චැට් <laughs> එක වයිනේ සල්ලි. <laughs> අයියෝ නෑ ෆ්‍රීම එක ලාභයි තරම් ෆ්‍රීම එක ෂේප් මේ මොකද ඉන්ටර්නෙට් බැංකින් කියලා ලොකුට ගන්න සල්ලි ගන්න නෑ ඉන්ටර්නෙට් බැංකින් නෑ නේ බා පුළුවන් හදාගන්න ඇයි NDB account එකක් ඕපන් වෙන්නේ හදාගන්න පුළුවන් එහෙම බෑ පුළුවන් අනේ මම හදාගන්නේ ආ උඹට දැන් NTB එකට ඉන්ටර්නෙට් බැංකින් තියෙනවා හොඳයි අතරම ලාභයි මොකද මේ අර දැන් වෙන බැංකුවකින් අනිත් බැංකුවට දාන්න රුපියල් 50ක් කැපෙනවානේ දැන් ෆ්‍රීම එකේ සෙප් ට්‍රාන්ස්ෆර් වලට කැපෙන්නේ නැහැ ආහෝ ඒක ඇත්ත ඒක වගේ නෙවෙයි හැබැයි මේ ඊයේ පෙරේද ප්‍රීමියම් එකම බය වුණා මම ට්‍රාන්ස්ෆර් එකක් කළා. <laughs> මම ප්‍රීමියම් එක පාවිච්චි කරනවා ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරනවා. දැන් මම ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරන්නේ 102කමාරක ටැක්ස් එකක් ගන්න තියෙන ද ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් කරන්න. නැත්නම් පිටට එකක් කරලා 102කමාරක ගන්න ක්‍රෙඩිට් කාඩ් එකේ. ඔව් ආ ඩෙබිට් එක ගන්න. ඩෙබිට් එක ගන්න නෑනේ. ඔව්. මම දා එකපාරට ප්‍රීමියම් එකට ටක් ගාලා සල්ලි වගේක් ලොකු ගාණක් කරලා ලොකු ගාණක් එකපාරට ගෙව්වා. ප්‍රීමියම් එකයි බය වෙලා ඊයරත් කෝල් කරා අදූදෙත් කතා කරා මේ සර් මේ ට්‍රාන්සැක්ෂන්. එහම කල්ල ඕ මගේ අලුවක්ගේ මේ ලැප්පයක් ගන්නත් එහෙම කරා මේ අසුගානක ට්‍රන්සක්ෂන්යක් මේ කෝල් කල්ල මෙහ හටයි මිචල් ලොගන් ට්‍රන්සක්ෂන් කර ඒකන පිරිමි පාවිචි කරන ලොපු ගාන පාචි කරනවා ගොදේගල බය වෙනවා මොකද ඒකොල හිතන්න මේකට සල්ලිදායිකට ඔවිටට මේ පර සැරලිත් හර සැල්ට සිකුත් දෙන්න මටත් තමයිත හොසලරෙක් කියද කියලා ඒක මක්ක මන ඒක ලක්ෂට වැඩි දඩු කියලා ඒක ලේසි අඩද වැඩද කියලගේ බිතර ස කොහිද වැඩ කරන්න බං කොල සිස්ටම එක තියෙන ගේම තම වැඩ කරන්න ඒ නැත්තම් පොඩි අවුලත්තින පෝන් සයිට් එක වගේ ඔත්තම ඉරස අවුල විස්තරහනකොට පෝන අපට සල්ලිකරන ඇඒක වට ආදෑම තින දෝකොච්චර ඒකනෙකල අපි ගැන සරටම දුක්කෙනව මචන් එක අපිහ වියදම් කරන කරන එක ඒ වියදම් කරන්න අපිට එහෙම ආදායමක් තියෙන්න බෑ මචං. උඹලා දැන් ඕනාට එපාට වියදම් කරන්නට මේ මිනිස්සුන්ට දුකයි මේ සල්ලි ටික. ඒකට හොඳ මාතලේ මේ ඊයේ නෙමෙයි පෙරේදා එම්කෑෂ් එකෙන් කෝල් කරා. කියලා මේ ඔක්කොම දැන් ඩීටේල් ටික ගන්න මං කෝ මගිට කලිනුත් ගත්තානේ. නැහැ මේ මහ බැංකුවෙන් මේ අපිට රූල් එකක් දාලානේ ඩීටේල් ගන්න කියලා මං කිව්වා ඉතින් මේ මෙච්චර කාලයක් මහ බැංකුව අනුමැති නැතුව ඉන්නේ නැහැ සර් මේ අපි රී ආයෙත් චෙක් කරනවා නෑ හොය එනවා එනවා එක එක නා හොය හොය එනවා මට ෂුවර්ද උන් කතා කරේ කියලා යාළුවෙක් කවුරු හරි කතා කරන්නේ විස්තර නැහැ මේ හොටලයි නම්බර හොටලයි නම්බර ඒගෙන එන්න අර ස්බසිෙන් තම ෆෝන් නම්බරලින් මොබයිල් නම්බරලින් එෙන් කෝල්ල අම්මගේ නමන්න ඔයාගේ අම්මගේ නම දන්නවට මගේ ගන්න හරින් කියලා ල බංග වගේ ඉන්ෆර්මේෂන් දෙන්න කරුණාගල ඔගල හොටලයි නම්බරෙන් කතා කරන්න තම හොටලයින්නට ගොල් බැක් කරන්න කිය කතා ලඟදිම මේ පික්මිය කර සර්ව එකක් දැක්කා මේ එවල තියෙනවා මේ ඔබ බික්මියන තම ඔස්ට්‍රලිය ඔස්ට්‍රලිය මේකට ඒක පලෙන් ප්‍රශ්න තම මේ පික්මි කොච්චරකල් පාච්චි කරන්නද කියලා ඉති ඒ උන්ගේ සිිටම නැද බා <laughs> ඒක විගුණ <laughs> ඔච්චර ඔන්න මේ මන්ද මට මං පික්මි කාලයක් පාවිච්චි කරා එකවට හදර ටෙස් කල්ලන්නට මට දැන් එසමසෙන හෝගාලා ම අප එකත් නෑ එකන ප්‍රීමි නෑ ඉති මංගිට සොරි පික්මී මගේ ෆෝර්න එකෙත් නෑ මොකද පික්මි පාචි කරන්න එන්න ඩ්‍රයිවර්ලා මචන් උන්ගේ ඇටිටියුඩ් එන්න මවුල්ලෙද එච්චර ඇටිටියුඩ් බලන්න සල්ලි කරන්න වැඩ ගොඩක් කරන්න බෑනේ මයගෙනස ඇප් එක අයින් කරා. බැනුම් අහගෙන හරි අතහැ නිකන් එක්ක යනවා. ඔව් මේක මල ඔක්කොම කතන්දරාන්නත් උඩ කොහෙට යන්නේ කියලා උඩ ඔක්කොම විස්තර ටිකක් කියන්න ඕනේ. ඔක්කොම කියලා තමයි ඔහු තීරණය කරන්න එනවද නැද්ද කියලා. නැත්නම් හතර ගැස කරන්න පුළුවන්. ඔව්. මගුල් කරන්න වෙලා නැහැ මේ ඊට ඉතින් මං ඊට පස්සේ ඇප් එක අයින් කළා ඊට පස්සේ මට SMS එනවා. ඉතින් මං කව මයිඩසිකෝ මට මේක ඉතින් නවත්ත ගන්න ඕනේ. මේ මොකද කරන්න කියලා. ඊට පස්සේ රිප්ලයි එකක් දාලා තිබ්බා මේක අපේ කෝ සිස්ටම් එකේ ෆන්ක්ෂනැලිටි එකක් අයින් කරන්න ක්‍රමයක් නැහැ කියලා. මොකද මම account එක මැකුවොත් මේක කරන්න පුළුවන්ද කියලා. මගේ මට දුන්නා ඊට පස්සේ solution නැහැ. සර් වෙන නම්බර් එකක් දාන්න කිව්වා. මොකද එතකොට ඒකට නේද නෑ එතකොට කරන්න තියෙන්නේ මේ ස්පෑම් කරලා දාන්න. නෑ එච්චරව ඩයිදි කරලා අපිට අකස්සේ ගෙවුනත් අපි SMS යවනවනේ. ඕම SMS යවනනේ කවුරු හරි කස්ටමර් කෙනෙක් රික්වෙස්ට් කරාම ඒක නවත්තන්නේ බෑ. අපි නවත්තනනේ මේ රික්වෙස්ට් කරා. ඉතින් මටත් උනා දින්නේ එන SMS ඉඳලා මං කොහේ නම් account එක මකන්න කියලා. හරි සේනම් මකන්නම් කියලා කමන්න කියලා ඒ වගේ මේක හැපි කරා. ස්පොන්සර්ස් ආරම හොඳට තිබ්බා. මෙන්න બોලේ මාසෙකට පස්සේ ආයි එකක් එනවා. මම දැන් මේක ඉන්නේ කොහොමද කියලා. ඒකට උත්තර නැහැ. ඊට පස්සේ ආවෙත් නැහැ. ඒත් උත්තරත් නැහැ. තවත් එකක් තියෙනවා දැන් වේව් කියලා පොඩ්ඩක් මොකද්ද වේව් කියලා කැබ් සර්විස් එකක් තියෙනවා වේව් ඔව් කොහමරි මම දැනට පාවිච්චි කරන්නේ Uber 588 ඉතින් ගණන් වැඩි ඒ වුණාට ඉතින් කැංගරු කැංගරු ඒ ඇප් එක හොඳට වැඩ කරනවා වේව් කියලා එකක් තියෙනවා අයත් ඔෆර්ස් දෙනවා බලමු Uber එකේ ඉතින් හිටපු කන් එන රුපියල් 50ක් අඩු කරා 25ක් අඩු කළා පනමට අරදි එතකොට සර්ජ්ජනවන මොකද සර්ජක වැඩි ඒත් තිබත් රීලනය කටනට බයි ත්‍රීවිලර ගැනට දූවිලිකාගෙන ඌ කියන කතා ටිකත් අහගෙන රටේ දේශපාලන තත්ත්වයයි පණිනියුන්ට බයිනකයි ඊට සුට්ට කොහෙද යන්නේ කියලාත් ඔක්කොම උප්පැන්න හතිගෙනම් කියලා ඌ එනකන් ඉඳලා ඊට සිය පාරක් කතා කරලා කොහෙට දෙන්න ඕනි කියලාත් අහලා ඊට පස්සේ නැගලත් උට යන තැන කියලා ඊට පස්සේ ඌ ඊට වඩා ෂෝට් කට් තියෙනවා කියලා ඒ වෙලාවට තවත් අල ගල්ලා ඔක්කොම ටික අර මං ඊයාව මේ එකක මංකෝ මන් දන්නේ නැහැ ලොකේෂන් එක යාළුවෙ වෙ මම ලොකේෂන් එක දාලා තින්නේ යා ඊටස මිනිහ මැප් එක බලාගෙන මේ ගාන්ටාව. ඔව් දැන් ඌබර්වල හැම්බයි ඌවර ෆෝන් එක මේ මෙහෙම හොරෙන් බලන මේ මං කියන්නේ. ඔයා පාර බලන් යන්න මං පාර කියන්න. හරියට මේ වෙන දුර යන්නේ නේ මම මං යන්නේ කොල්ල පිටිය ඉඳන් බම්බල පිටියට බම්බල පිටිය ඉඳන් ඔය බෝඩ් ප්ලේස් එකට ඒකත් උ මැප් බලාගෙන ඉන්නේ අර හවසට වැඩ ඉවර වෙලා යන කට්ටිය ඔව් උදන්න කවන්න නැති part time එක කරගන්න එක හොඳයි නෑ කොහොම කරත් මගේ Uber experience එක නම් එච්චර අවුල් නෑ මේ ළඟදිත් drive එකෙක් වටේ යනවා මේ උඹ වගේම මේ ඔෆිස් එක වටේ යනවා මෙතෙන්ට එන්නේ මං කො දැන් ඔය දෙවෙනි පාරටත් පාර පාස් කරන්න ගිය කියලා කතා කරන්නේ. හරිස මම දන්නවා තැන මම එන්න. ආයි මන් දැක්ක මෙතන මිස් කරගෙන ආයි දැන් ඌ පවුනේ බං. වට තුනකට වඩා ගියා. මට ඒක කැන්සල් කරා. ඒක කැන්සල් කළා මේ ඊටසේ දැන් මම රුපියල් 50ක් කපනවා කැපුවා 50. විනාඩි 20ක් ඊටේක e විනාඩි 4යි තිබ්බේ 20 කිනුත් නෑ පොර. ඊට පස්සේ මං ආයේ ඒකේ ඔප්ෂන් නැති තිරණ ගිහිල්ලා මේක මේ මේ ඊටේ එක නිසා වෙ නැහැ කියලා රටක් ගාලා 50 රිෆන්ඩ් කරා. ඔව් රිෆන්ඩ් කරනවා. ඒකේ යූසර් එක්ස්පීරියන්ස් හොඳයි මොකද මගේ යාළුවෙක් iPhone එකක් දාලා ගිහිල්ලා මේ ්‍රයිමවායි කියල දි දැමන් දස ඔපස විල්ලගේ දර තිබන හමත්ත තිබෙන ඕ සිරට හරිනේ දැන් ආයි තාක්ෂනයෙන් පිට පැනේ පොඩේ ටුට්ටු ගනගල බල්ලාය මේ අපි ප්‍රශ්නකට බුතාවකට ම මේ ගිය දඩි එක මේ මෙතට හොන්තෝද සේ තව ගොඩ කටයකාරෙන් ෆෝන් අතේ තියාගෙන තැරනේ මට දෙතුන් දෙනම ඔවෝ මේ ඒරන්න මේ මට තවක් නෙසටන අයිපෑඩ්ඩක් අතේ තියාගෙන අයිපෑඩ් ගතතිය ඕකයට කොද අයිපෑඩ් අතේ දැන් පොටෝ ගහනය බොට පතයි තතුර වැඩින්නකට කියල්ලා බයයි බං ඒ කරන්නට ගායන්න දෙන්නේ දන්න යනකොට තතේ තියන්ගේ පෝර්ණ එක ඇ මේ ගත්ති නොත් ඒ අර දනි අතින් ඒ පුරදුවෙල කොහොමත්තින්නේ නැතිවුණත් එක අත නෑ සන්ට්‍රේෂන් අවුල්ල නවන බා දැන් ඒ කියන්නේ ඔගේ අර කියනවනේ ඒ කියන්නේ ඉස්සර පාරෙන් මමට හැරෙන්න අර පාරෙන් දකුණට හැරෙන්න ඔක එච්චර ඕක දිහා බලන්න බලන්න ඕනේ දැන් මට ඕනත් සමහර වෙලාවට තියලා ඊළඟ එකක් එනකොට මේක ඇක්සෙප්ට් කරන්න අත කොහොමත් ඒ අත නිකන් නේ තියෙන්නේ ඒක දැන් මැනුවල් කාර්යය ගැන කියලා එතකොට ඒ අතත් යූස් කරනවා මේ ඒකත් හරියට හරි ප්‍රශ්න ගිය සතියත් අහලා දීලා ආයි මේකට දාලා තියෙන ප්‍රශ්නේ ඒක මේ ගාලින්ග අහලා තියෙන ඇක්ටිව් ඩිරෙක්ටරි වගේ ඩෙක්ක සර්විසයකින් කම්පැනි ඩොමෙන් එකෙන් යෝතස්ලා කැටකරයිස් කරලා එක එක කලියරන්ස් ලෙබල් වලට උතන්ටිගේට් කරන්නේ කොහොමද කියලා නෑ එල්ඩැප් කියලා එල්ඩැප් එල්ඩැප් එක ලිනක්ස් මත එල්ඩැප් නම් පාවිච්චි කරන්නේ ඇක්ටවටේ කරන්න ඔය මේ ඔබ්ජෙක්් පොලිසි බේස් වැඩ කිසි දෙයක් කරන්න බෑ දුක තමයි එක හැබැයි ඇක්ටිව් ඩිරෙක්ටරි නම් පාවිච්චි කරන්නේ ඉතින් පොලිසීස් ලියන්න පුළුවන් ඕන විදියට. Tamanට ඒ කියන්නේ ඒ ඒ ඒක ඇත්ත ඩිරෙක්ටරි සර්විස් බැලුවාම මේ ඒක තමයි දෙන්නේ මේ. ඔව් ඇක්ටිව් ඩිරෙක්ටරිට ගහන්න එකක් <laughs> නෑ ඉතින් ඒ කියන්නේ. අර රෙඩ් හැට් ලගේ එකක් ඒ තෙල්ඩ එල්ඩ තවත් මොකක් හරි තියෙනවනේ. නෑ ඒ එල්ඩ පුඩ දුවන එකත් තමයි ගැන එන්ටපයිස් නක්ෂක තින ඇබැයි ඇක්ටවටෙක්ට්‍ර ගානට නෑ ඒක සෑහන ගත නොවෙල්ලගේ එකක් තියෙන නොවල් එක නොවල් ඩිරෙක්ට සවිසස් කියලා හැබැයි එකට ඉතින් මැසින් එකට නොවෙල්ලගේ ඇපලිකේෂන් ඉන්ස්ටෝල් කල්ලා තමයි ඉතින් ඒත් අඩ කරන්න එකන්නේ ඩිෆෝල්ට් කෙලිම මේකක් ඩිරෙක්ට එකක් එකට විකට මචින්න කෙලිම ඩිරෙක්ටට මේ කරන්න බැහ ඒගේ ප්‍රශ්නය පැහදිලි නෑ මට තේරෙන්න ඇද එල්ඩැප්පුව පාච් කළ ලිනක්සල පමිෂන් ගැන කතා කරනවාද වින්ඩෝස් මසින් එක පමිෂන් හදන්න කතා කරනවාද කියලා ඇක්ටව ඩෙක්ටර එක එන්නගරින් කරද හැ යසස් ට හුස්ම ගන්න විතරත් තියලා ඒකත් වැඩි කර ගරුප ගරුප පොලි ඔබ්ෙක්ටලින් ඉතින් කරන්න බැරි දෙන්න ක්ට ඩෙක්ටේ පාචි කරත්ත තව ප්‍රශ්නයක් කාලදින අනාගතේ අයිට ඉන්ඩස්ට්‍රීක මොන වගේ වෙයිද මේ ඒකට හරියන් අපි මොනවද ඉගෙන ගන්න ඕනකිට බැරදි ප්‍රශ්නයක් නේ අපිට කියන්න බෑ අතර අනාගතයේදී මොනවා වෙයිද කියලා. කියන්නේ අනාගතයේ මේ ලැන්ග්වේජ් එක හරියයි කියලා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා නම් ඒක තමයි හරක්ම වැඩි. ඉගෙන ගන්න ඕන අර මේ ඒ මොකක් හරි චේන්ජ් වෙන එකට ඇඩැප්ට් වෙන විදිහ තමයි ඉගෙන ගන්න. ඒක ෆන්ඩමෙන්ටල්ස් දන්නවනම් ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එක මොකක්ද කියන එක ඇත්තටම මේ ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් ෆන්ඩමෙන්ටල්ස් ටෙක්නික්ස් ටික ඉගෙන ගත්තා නම් මොකද concept මොන ලැන්ග්වේජ් එකක් ගත්තත් 100ට 90ක් එකයි. සිින්ටෙක් යහන්න කාලින් සමහයට ගැන කෝස් ටයි් එකන් මොක්කරි ස්පේශල් ලැක් කරන්න ඒ වගේ කත්ත දන්න ඕ ඒතිති ඒවන ඇතිම ගැනම දැන්ලා මේ දවස්සලටික ට්‍රෙන්ඩිං ඒව තමයි ඔය වර් සම්බන්ධයවයි එයාර නැත්තං සයිබ සිකරිටි පැත්ත සම්බන්ධය ටික ජනප්‍රිය කෝස තියගේ ලේතවනේ තිල්ලම නෑ සයිබ සිකරන්නම් කවදක් කර නැති වෙන්න ඒකන ඉතින් ගෝටුව එකක් එකන හැම දාම කම්පියුටර ඇතිරෙන සිකරටිය හදන්නනවා තිල්න මේ අර වර් කතා කරපින් දර ඔකෙවලස් ගෝය එකෙම ට්‍රයි කල්ල බැලවද මේ කොහෙ දෙහරි තාම නෑ මේ අපි ඔෆිස් එකට එකක් හම්බුණා ඒක දැන් කට්ටිය අපි ස්වේට්ල ඉන්න මේ ඇත්තටම හොඳයි අපි ඉස්සර අර වර් හෙට්සෙට් ෆෝන් දාලද යනවා නැත්තන් අර ලෝගොලිට ඩිස්පලේ තිනවා ඒවන ට්‍රයි කල්ල තිබුණ අරක ගත්තහම ඒක ඔය ඒක ට්‍රැකින් නොත් හොඳට හොඳ ඒ ට්‍රැකින් ඉටවස්සේ අර කන්ට්‍රෝල එක ඒගත් ට හෙමත් සහ නොදන ගර ඩිස්පලේකත් මේ ඩිස්ලේ ගොඩක් හොඳයි ඒ ඒ ඇට ඇත්තර අර එක සවන්් වල පඩි මේ එකක් තින එකත් හෙඩ් ෆෝන් පාවිච්චි කරලා මේ මේෝගන්නවා නම් මේ මාරම ක්ස්පිරියන්ස එකක් ගන්න පුළුවන් ගන්ටෙන්ට් හදන කිය තමයිතින් වැඩේ තියෙන් ඒරවර් නම් ඇත්තරම ඇදැන් එහම එයාට නික පොඩ්ඩක් කැඩගහිල්ල ඉන්න ඔන්න ඉස්සරහ එන ඒවා ගැන හොඳ දෙයක් තමයි මේ බලලා ඉන්න එක නේද? ඔව්. තව ප්‍රශ්නයකට යනවා. ඊළඟට මේ තව ප්‍රශ්නයක් අහලා දෙවනාට මේ දිග ප්‍රශ්නය එන දිගයි. ඒකෙන් සමරි කිව්වොත් එයාට ප්‍රශ්න වෙලා තියෙන්නේ අර මේ Android device එක work profile එකයි මේ personal එකයි දෙකක් එයා maintain කරගෙන ඉන්නකොට මේ third party keyboard මේ ඇක්ටව් කරන්න දෙන්න කියලා එක ඒ ඇන්ඩරෝඩ් ඒටව ප්‍රශ්නයන්නේ ඒක ඒක ඇතර මට නිහ හොල්ල බලන්න බැරිවුණා මේ ඒක ඇන්ඩෝයිඩ්ඩල ප්‍රශ්නයද දැන් ඔය ගොඩක් වෙලාට අරෝය ඒකට මේ එයාත් අහල දෙවුණත් ඒක තමයි ඔය වගේ ප්‍රොෆයිල් මැනේජ් කරන්න මේ අර නොක්ස් කියලා එකකින්න මේ යෝ මොකද මම දැන් මේ ඇන්ඩරෝයිඩ මිනිස්ට දාලා නොක්ස් එනේබල් කරලා මේ මගේ ෆෝන් එක දාලා බැලුවා මට කීබොඩ් වැඩ කරන හැබැයි මම ප්‍රොෆයිල් එක දාන්න කලින් මං කීබොඩ්ඩේ දාලා තිබ්බ ඇප් එක දාලා ඇප් එක දාලා තිබ්බ සමහරලාට බුද්ධික ප්‍රශ්න තියෙන්නේ ඇප් එක ප්‍රොෆයිල් eh, එක දාලා තියෙනකොට කීබොඩ් eh, එක දාන්න බැරිද දන්නේ නැහැ එහෙම වුණත් ඉතින් වර්ක් ෆෝන් එක ගන්න ඒගොල්ලන්ට කියලා ඇන්ඩරෝයිඩ් වර්ෂන් එක මගේ එස්සයිට් එකේ මම හිතන්නේ 8 අනේ මගෙන් ඉතින් අහන්න එපා මම එහෙම තාක්ෂණ පිළිබඳ එහෙම දන්න මනුස්සයෙක් නෙමෙයි ෆෝන් එකට ආපු එක තමයි ෆෝන් එකට ආපු එක තමයි 98 Android 8 800 ඔරියෝ තියෙනවා ඔරියෝ ඒටල ප්‍රශ්නයක් වෙන්න තමාරුවක නෑ මං හිතන්නේ ඉස්සර පුළුවන් බුද්ධික පරණවර්ෂණලදී ප්‍රොෆයිල් එක නේබල් කල්ලා තියෙනකොටම වර්ක් ප්‍රොෆයිල් එක නොක්ස් දාලා එටික් කල්ලා තියෙනකොටම තමන්ගේ ප්‍රොෆයිල් එකට විතරක් දාගෙන හැබැයි දැන් මං හිතන්නේ ඔය කීබෝඩ් අපි ඔය යාට මහිතන්න අපි සජස් කරේ මේ සිංහලවලට කීබෝඩ් ඒවැ ප්‍රශ්න තියෙන මහිතන්නේ එක කෝ කෝ ඇප් එකක් විදිහට තමයි ඉන්ස්ටෝල් වෙන්නේ කියන්නේ ඒකට සමහරලාට මොකක් හරි permission ප්‍රශ්නයක් වෙනවද දන්නේ නැහැ. අර පැත්තෙන් allow කරලා නැත්තම්. සමහරලාට ඉතින් ඒක work එකක් වුණාට ප්‍රශ්නයක් නැහැ. මට keyboard එක මාරු කරන්න ඕනි කියලා කිව්වට ලොකු ප්‍රශ්නයක් මම නම් දකින්නේ especially Gboard වගේ එකක්. يعني Google ම keyboard එකක් නම් මට මේක enable කරන්න කියලා ඇත්තටම device administrator ට කිව්වනම් එයාට පුළුවන් ඇති global installation එකක් විදියට හරිය නැත්නම් ඒක profile එකකට හරිය allow කරන්න. කරන්න. හ්ම්. ඒක ඉතින් ටෙස්ට් කරලා බලන්න තරම් chance එකක් තිබ්බේ නැහැ මොකද මේ අ, මම ටෙස් කර ඇතර මේ ෆෝන් ගෙන මේ වනට මේ අප ඔපිසගේ තිබ ෆෝන් එක එක වැඩිය සෙල්ලන් දාන්න ටයිමයක් හම්බුන්නෑ මගේ ටෙස් කල බල්ල නිකහිටිය <coughs> ඊළඟට මේ රණුකය පොලපුලා බලා සිටි ප්‍රශ්නයක් තියෙනවා ඩයිලොග් TV පර්ඩේ TV ද පොස්පේඩ් ද හොඳ කියලා ඇන්ටනා එකක් ඇන්ටනා බට පලටනාවක් මේමයි ති <laughs> මේ පොස්පේඩ් uh, එකේ දැන් මේ ගේ මාසිදලා නැවත්තු ඇගොල්ලන් ලයිෆ් ටයිම් ොරට දින එක එතකොටති මන්‍ය ෝරටයක් කම් වෙන්නේ එතකට දැඩි ද මට න ප්‍රශ්ම ඩයිලොක් ටීව එක ඩිස්කනෙක් කරත එකල ඇටනක වයරු ස්ටිප එක රඟෙන නැද ඒක කාල රිමෝට් ඉස්සරත් මේ ඉස්සරත් ගෙනියන්න එනවා කිය කිවට ගෙනියන්න මගේ දන කරගනවා අරයන රගනවා නිචන රොක ඇයට දීලා ඒවගේ මගේ මං ගෙවන්න ඇතිද ලොන් අරංගිය මගින් ගෙනියන්න කොමට වැඩන්න ඉතින් මිටෝඩ ලාබ ඉතින් මේ ප්‍රිපේට් එක ගන්න පොස් පෙඩගන්නට මක අපම අපිට මහි කරගන්න පුල ටිස්ටිවයක් ගත්ත නිවරණ රක මෙහම වෙලුද අපිතම එකම ජනවයාන අපි බලන්න කියන ට ප්‍රීපේඩ්ද පෝස් පේඩ්ද ලාබ එහම වෙන සත්ති නොදී ඕ එකම ජනගාන බලනවා නම් දැන් යන විදිහට ප්‍රිපේඩ් ලාබයි ලාබයි ප්‍රිපේඩ් ලාබ ඩිස්ටිවිටඩ ලාබයි ඩිස්ටිවිටඩ ලාබයිති ඒක ස්ඩමයි නිකම්ම දෙනවන ඕ දැන් ප්‍රිපේඩ් එකත් මේ ඩියමයි කම්මෙන අප ගෙතර මොකද මුන් අප මගේ පෝස් පෙඩ් එකට එන ම එකක් දෙන්න බැකිල ඒ දන්න කරුම බිලොත් ගෙවල අවුද්දක හරිගන්න බිලත් ගෙවල <laughs> මගේ ගෙදර අම්මල බලන්න හිද වංකර වැඩේ ඩිස්ටියට ඩයිලොක් ව කරන් දෙක දෙන ලොකල් ජනටික මොකද එදස් දාහකාරය දසක සියකර පැ එදස් පනහරි මක්කර පැකච්චා මංකව දැන් අලුතෙන් අර මයිට පස්සේ මේ ළඟදී අපේ අම්මලා ටීවී එක කැලම ටීවී එක කරන් දුන්නේ ඒක ඉතින් AV නෑ මං කොහමද ඉතින් HDMI දිය රිසීවර් එකක් ඕනේ කියලා ෆියුචර් ටුඩේ හැබැයි ඒව නෑ ෆියුචර් එකක් නෑ ඒකට බලන්න යාම නෑ ඒක ගන්න නම් HD channel activate කරන්න මං කරයිට ඔක රූපాయනේ IT නරමටික් HD දෙනවා නම් මම active කරන්නම් කියලා නෑ ඒව නැහැලු ඒතකොට දැන් අපේ ගෙදර එවෝ අර අනිත් ගොම් channel බලන්න ඕනේ අවශ්‍ය කරද ඉතින් බක් කර බඩේ මම ඕල්ටර්නේටිව් දුන්නා ඕක ගන්නවද මම එහෙම නැත්නම් ඩිස්ටිව් එක ගන්නවා මොකුත් නෑ එහෙම තමයි අපේ පොලිසියක මම ඩිස්ටිව් එක ගන්නවා ඩිස්ටිකත් ලාබ නැත්තන් ඔය ඩිස්ටික තුන්සියනවායි ඊට වඩා ලේසි ඉතින් මේ කොටුවේ ගිහිල්ලා සැට් එක මේ LBN එකේ ඔය ටික හොයාගෙන ඇවිල්ලා අර V8 V8 රිසීවර් එක එතකොට මම රුපියල් 3000 ගෙදර පෙට්‍රල් වියදම් කරන්න එපා බාරුන්ට කෝල්ලක් දීලාකෝ හයි කරහන් කියලා උපහුදා කියලා හයි කරලා ඉන්න අනේ හැටි මේ ඔයාටනේ මේ මිනිසුන්ට ඉගෙන ගන්න පුළුවන් ඉතින් V8 box එකක් ගෙනල්ලා පොඩ්ඩක් අල්ලගත්තා නම් මචන් channel එක on කරාම channel එක පේන්න ඕනේ. channel එක on කරපෙලට ආ cam update වෙලා නැහැ කොත්තම ගෑණි පොල්ලක් ගාන ගැව්වා. මොකද්ද මේ මගුල කියලා. එකක් විතර අරන් තියාගන්න ඕනේ. ඕවා කරන්න බෑනේ. ඔය ඔක්කොම බලා කියන ඔය ටික කරනකොට අර කරගෙන බිල ගෙවන එක ලාභයි. රීති අර මෙයා මේ යන්නේ මේ ඉගෙන ගන්න නම් ඉතින් අර වගේ දේවල් කරනවා. ඔව් ඉගෙන ගන්න ඕනේ. ටීවී බලන්න. ඩයලොග් ටෙවුට ටීවී බලන්න ඕනේ. හරි මෙහෙමයි. ප්‍රීපේඩ් ගන්නවා නම් ඩයලොග් ටීවී ලාභයි. හැබැයි ඩයිලොකේටව ඩිස්ටව අතර කෝකල්ලාබ අපි ඩිස්ලාබ ඩිස්ලාබන ඩලොක් ඩිස්වල්ලා ජම් චන්රෙන්ජ වැඩි ඩයලොක් ලගේ හරි බං මොනාද වැඩි වැඩි කියන්න ඔය ස්පෝට් චනල් ඒවා මේ ඔය සුකෘත්තන් ඔය කාටුන් ඒවා මේවා අයිට පස්ස තව තිනන ඒව ඔක්කොම ගෙවල ගන්නවනන්නේ ඔය මූ කියන ලෙවල් එකට හොයන ඇත සාමාන්‍ය පොඩි චරල් ටිකක් බලන්න එහෙනම් ඉතින් මේ ඩිස්ලාබ දැවූ අහල දෙන්න බෑ මේ ප්‍රීපේඩ්ද පෝස් පේඩ්ද කියන ඒක ගත්ත කියන්න වැඩි විස්තරක් කියලන එහමන ත වාට හොඳමට ම ඩිස්ටවි සයිට්ටත් යන්න ඩිස්ටවි.ටල් කියනෙද ඩිස්ටවි.ටල් කියන්න ඩලබ්.ටල් කියන්න ගිහිල්ල තම බලන්න චනටික තීරණය කරගන්න චනටික තියන පැකෙට්ටික බලන්න පැකෙජ්කට ගවන්න ඕන ගාන බලන්න දෙකෙන් ප්‍රිපේ දෙකෙන් ප්‍රිපෙට්තින අර්ග බැලෝ මොකක්ද ලාබ කියල බැලෝ බඩු ගත්තා එම් කෑශලින් ගන්න පුළුව කම්පැරසන් ගන් එම් කෑශ් සෙලින් එම් කෑශ් සාමාන්‍යයෙන් තීරිය තම එම් කෑශ් ගොඩක් පාචි කරන්න මේ හිරෙඉන්න ඔල්ලු එතොටම හිරෙඉන්න එකද වැඩියම නෑන ඩිස්කවටම් වෙන සියට පහලම දුන්නේ සත් අකස්සක ටකස්සගේ දුන්න සියට පහල නෑ තිබ්බ තිබ්බේ තිබ්බ මොනාද අවුරුදු කාල තිබට දැන්නෑනේ ඔව් ඒකනේ උඹේ අවුරුදු කාලේ දුන්නා කියලා දැන් කතා කරන්නේ දැන් මම ඩයලොග් ටීවී ගන්න එම් කෑස් වලින් ගියා එහෙම බැලුවා ඩයලොග් නේ ඩිජිටල් නෑ ඩිජිටල් ගන්න දැන් අඩුයි නිසා මං කිව්වේ එහෙම බැලුවොත් එම් ප්‍රීමියම් එකේ මචං පුදුම ඩිස්කවුන්ට් ගොඩක් නේ තියෙන්නේ දැන් අද ගත්තොත් එහෙම මොකද්ද 120ක් කෑෂ්බැක් කියලා දාලා මේ රුපියල් 2000 1000 විතරයි කියලා තියෙනවා. එතකොට කීයද? 100 රුපියල් 200යි. උන් දාන විදියට ඒක තමයි. ජීවන විදම සෑහෙන අඩු කරන්න බලමු ඒක ඇටියට. දැන් ඇත්තටම වෙලා තියෙන දැන් කොච්චර SMS එනවද කියලා කිව්වොත් මම ෆ්‍රීම් එක මියුට් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක බලන්නේ නැහැ මම. ඒක දවසර පහක් විතර එනවනේ. ඒක බලන් ඉන්න බෑ. උන් ඔෆර් එවන්නේ සමහර වෙලාවට SMS එවනවා මේ ඇප් එක ඕපන් කරලා බලන්න. බං එනවා. නෑ දැන් ඇප් එක නැහැ. ඇප් එකේ ඔෆර්ස් ටික අයින් කරලා. අයින් කරලා. ඔව් වෙනතට බලන්න කන්න හැම ගියාම ඉන්සේ ෆුඩ් කෝට් එකට හැම ගියාම 500ට ආයි බැක් වෙනවනේ. ආම මර කට්ටිය අලුතෙන් ජොයින්න කැමතින එකත් කියවුණ ආව් තෙක් කතාවලට අපි සාමාජික වෙන සාමාජික කියල කැන මේ තෙක් <coughs> කතා මොකදකට කියන්නේ ඒ හොස් හොස්කෙල් හොස්කෙල් හොස්ටර් කෙනෙක් හොයන අපි හෝස්ට එකක් තම මේ ගොඩක් අපිට ඇපලිකේෂන අපි ටවිට වලින් ම ඔක්කොම ඉන්න කොළඹ පිට නෑ කොළඹ සිටිය යුතුයි කොළඹ අවට සිටිය යුතුයි බොඩමිට්මන්ට් එකක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ දවසට පෑහතරක් එකෙන් සතියට පෑහතරක් ටක් ටෙක් කතා වෙන වෙන් කරන්න පුළුවන් කියලා ඕ මොනවනත් කරන්නේ අපේ වගේ ගොන් ජෝක් වලට hina වෙන්න සහ ගොන් ජෝක් කිරීම හැකියාව පවතින්න ඕනේ. ඊට අමතරව මොකද්ද කියන්නේ තාක්ෂණයේ අරියාදු කරලා නැති එකෙක් වෙනවා. ඌට අරියාදු කරලා තියෙනවා බෑ. ඉතින් ඔබ කැමති නම් අපේ <laughs> ගෑන් ළමෙක් උනත් කමන්නේ නැහැ. ගෑන් ළමෙක් උනත් කමන්නේ නැහැ. හැබැයි අපිත් එක්ක ඇවිල්ලා ඉන්න පුළුවන් එකෙක් වෙන රණුක රණුක ඒ වෙනකොට අපි ගෙන්න ගන්නයි කියලා පොරොන්දු වෙනවා. <laughs> රණුක බොඩුවක දානවා. රණුක නම්බර් එක දෙන්න එපා. ඒ ඒ අරෙන් ඉතින් අවුලක් නැහැ. පොඩ්ඩක් පුළුවන් අපේ Twitter එක DM එකක් දාන්න. ඒක තමයි ලේසිම වැඩි. මොකද Twitter නැත්තම් ඌ ටෙක් එකක වෙන්න බෑනේ. ඔව් අනිවාර්යෙන්. මේ Twitter නැත්තම් වැඩක් නැහැ. ඇත්තටම. සමහර වෙලාවට අවශ්‍යතාවයේදී නැත්තර අපි කරන්න අකමැති වැඩ ටික ඔයගෙන් ගන්නයි. ඒක නිසා මේ හොඳ කර අර දැන් අපේ හර්ෂ දේව එහෙම කවදාකවත් එක් කතා එන්නේ නැහැ. ඌ මාස්ටර්ස් කරන්න ඔක්කොටම මේ අපේ අවෝඩ් වල ෆොටෝ ගහන් ගිහිල්ලා එහෙම පෙන්නලා තමයි ඒක කරේ. ඉතින් ඒ වගේ දේවල් වලට අපිට <laughs> පොඩි උදව්වක් දෙන්න පුළුවන්. මම ටෙක් කතාවල ඉන්නවා කියලා කවදාවත් කරන්න නැද ඌ කිය ටෙක් කතාව එහෙමයි. ඌ අඩු ගානේ ටෙක් කතා පෝස්ට් එකක් ෂෙයා කරන්න. මම අද ඒකයි කිව්වේ. ඌව දැන් ගෲප් එකකට අයින් කරනවා අපේ අපේ ටෙක් කතා WhatsApp group WhatsApp group එකේ. ඌව දාන ටෙක් කතා අමුත්තෝ එකට. හොඳයි හොඳයි. මේ පැය බෑන්න තව බුද්ධික. අද ටට්ටක් ගෑ මේ ළමයි අතර අපි ටට්ටක් ගන්න ප්‍රශ්න හොයාගත්තා. එක එක එක එක කතා ගුවා. ඊළඟට ප්‍රශ්න තිබ්බේ මම මේක රෙකෝඩ් කළේ උප්පරිම රසවින්දනය සඳහා අපේ කටහඬවල් ලස්සනට ඇහෙන්න ඕනේ ඉඳලා 96 තවසන් කිලහත්සලින් තමයි සම්පල් රෙට් තිබේ ඒක තමයි කියලා තිබේ දැන් මේක පොඩිව 100 වලට දාපන් ඒක ගල 96 kbps වලට එක්ස්පෝට් <laughs> කළා නෑ නෑ ඒක පොඩි concept එකේ මේකක් තියෙනවා මොකද ඒක හොඳට master කරලා පොඩි bit rate එක තමයි හොඳට තියෙනවා කියලා අපේ ඉතින් කටහඬවල් හොඳ කරන්න බෑ ඉතින් උනාට ඒ ගන්නට තියෙනවා මේ තව ගාලින් මේ එන දුක් සීන් එකක් වෙන්න යන්නේ අපි යාලුව කහලදින ගිය සතරේ ප්‍රශ්න ටිකුත් හලා ඒක උත්තර නැතිද මේ සැරේකට තෙටිකම කොපි කරලා දාලා ඒත් උගේ ප්‍රශ්න තියෙන හරියට ඇවිල්ලා නැත <laughs> අපි කතා කරලා ඉමුද බවුනේ ඒ කතා කරන්න කියන්නේ එකක් නම් මෙහෙම එකක් අහලා තියෙන එපිසෝඩ් එකක් කරන්න ඕනේ යුනිවෝටෙක් එකේ මල්ටිමීඩියා වෙබ් ටෙක්නොලොජි කෝස් එක මේ මොඩියුටි එකක් දාලා තියෙනවා ඔව් ඒක හොඳද කියලා මට නයකට උත්තරයක් දෙන්න බෑ සාමාන්‍ය දන්න විදිහට නම් යුනිවර්ටෙක් එකේ කෝසස් සාමාන්‍යයෙන් හොඳයි. හොඳයි මාත් මේ ඩීටේල් බැලුවේ නෑ මේක. මේකට අපි මේ ගයන් තාරකව මෙන්ෂන් කරා නම් අන්න හරි. අන්න ඩයල් එක මේකට හරියන්නේ. මේ අපි මෙන්ෂන් නැද්ද? ඒක තමයි මේ පෝස්ට් එකට මෙන්ෂන් කරලා පොඩ්ඩක් කියමු මේ කමෙන්ට් එකක් දාන්න නේද? හැබැයි මේක කමෙන්ට් ඩිසේබල් කරලා තින්නේ. කමන්න ඒක අයින් කරමු ටික වෙලා. නෑ රිප්ලයි කරන්න පුළුවන්. බෑ කමෙන්ට් ඩිසේබල් කරලා රිප්ලයි කරන්න බෑ. ඔබ ඉන්ටර්නෙට් ඔබ ස්නැප්චැට් වල මෙමරියට දාලා ෆොටෝ ගන්න පුළුවන් වුණාට මේක දන්නේ. අර උඹේ වාසනාවේ තියෙන රණුක කෙල්ල කවුරුත් මේක අහන්නේ නැහැ. ඒක නිසා උඹට ප්‍රශ්නයක් නැහැ. මේ තව එකක් පොඩ්ඩක් කතා කරලා ඉන්නවද ගාලින්ග මේ? ඔව් හෙඩ් පොස්ට් උනේ. හෙඩ් කමෙන්ට් ඩිසේබල් වුණාට. පොස්ට් ආ. ඔව්. හෙඩ්ෆෝන් සහ හෙඩ්ෆෝන් ඇම් ගැන කතා කරන්න කියලා දාලා තිනවා. හ්ම් මොනවා කතා කරන්නේ? හා ඊට පස්සේ 100k ට අඩුවේ 100k කිව්වහම මේ ලක්ෂය ලක්ෂයට අඩුවෙන් ගන්න පුළුවන් හඳම පොට් හෙඩ් ෆෝන් එක ලක්ෂයට අඩුවෙන් ඉතින් ගන්න පුළුවන් ගොඩක් ලක්ෂයට අඩුවෙන් හෙඩ් ෆෝන් 100k කියලා කියන්නේ හිතුවත් දන්නේ 100 දැම්ම 10000 වෙනවා කියලා කේක දැම්ම එහෙමත් දන්නේ ද 100 දැම්ම 100k කිව්වත් එම් තව බින්දු තුනක් ඇඩ් වෙනවා එතකොට 100යි ලක්ෂයයි මෙහෙමයි ඕක ඕකට ලේසිම තැන තමයි හෙඩ් 5 කියන සයිට් එක හෙඩ් 5 සයිට් එක හෙඩ් 5 ඔව් ඒක තියෙනවා headphone reviews headphones මොනවද තියෙන්නේ කෝටියක් දූවිල වුණත් ගන්න ඒවා තියෙනවා. ඉගැන ඒක කනහ කනට හරියන්න හදනේවා කන ඉගැන ඇත සමහර හෙඩ්ෆෝන්ස් තියෙන බුද්ධික ඒක ගන්න ගියාම අපි යන්න ඕන හෙඩ්ෆෝන් ඉයර්ෆෝන් ගොඩක් ඉයර්ෆෝන්ස් වලට ඒගොල්ලෝ කරන්නේ වැක්ස් එකක් වගේ එකක් කනට දාලා කනේ අච්චු අරගෙන ඒ කනට හරියන්න හදන්නේ. ඉතින් ඒ වගේ කරන්න පුළුවන්. ඉතින් හෙඩ්ෆෝන් නෑම් ගත්තත් එහෙම දැන් ඔය හයි රේන්ජ් එක යන PS audio ලාගේ තියෙනවා. ඔය වගේ ඉතින් ගොඩක් ඒවා තියෙනවා. ඒ කියන්නේ ඒකත් වෙනමම වෙනමම මාකට් එකක්. ඉතින් ඕක තමන්ගේ බජට් එක දැම්මට තේරෙන්නේ නැහැ යාගේ 100k කියන ලක්ෂයකටද 10000 ඇත්තටම ওই සබ්ජෙක්ට් එක නේනවා ලක්ෂයක් කියන්නේ ලොකු ගාණක් නෙමෙයි. ලක්ෂයක් කියලා කියන්නේ ඩොලර් 700ක් විතරනේ. හැබැයි ඔප්ෂන් තියෙනවා ඒ ගාණකට. හෙඩ්ෆෝන් එකක් ගත්තා ඒක ලක්ෂයට. ඇම්ප එකක් ගන්න නම් වෙන්නේ නැහැ. මොකද ඇම්ප එකක් විතරක් කරන්නේ මදි. හෙඩ්ෆෝන් එක විතර ඇහලා තියෙන්නේ. ඒ කියන්නේ. හෙඩ්ෆෝන් අහන්න කැමති කෙනෙකුට මේ ගන්න පුලන් හෙට්ෆෝන් එක හෙට්ෆෝන් එක අරගෙන වැඩන්න ඇයට ඇම්ප එකක් දැක් <laughs> එකක් කනිට්ටික නැත්තම් නැත කෙලි මෝක ලැප්ටොප් එකට ගහ ගහන්නර කම්පිට ගහන්නර ගන්නවන ඒ හෙඩ්ෆෝන් කියන සබ්ජට් එක ගැන ඇත්තර ඇත්තටම හෙඩ්ෆෝන් එකෙන් හරියට අහන්න ඕන්නම් කොටස් තුනක් ඕකට එන්නවන ඇම්ප එකක් තියෙන්න ඕනේ හොඳ හෙඩ්ෆෝන් එකක් තියෙන්න ඕනේ ඊට පස්සේ ඩැක් එකක් තියෙන්න ඕනේ ඒක ඩැක් එක ඩිජිටල් ඇනලොග් කන්වර්ටර් එකක් තියෙන්න ඕනේ කම්පියුටරට හරි මියසික් ගහන්න නැත සිඩි ප්ලේයර් එකක් අයන පාජන සිඩි ප්ලේයර් එකක් තියෙනවනේ ඒ වගේ ඒ ටික තියෙනවනේ ඉතින් ඔය ටික නැතුව හෙඩ්ෆෝන් එකක් ගත්තා කියලා මොකද ගොඩක් හොඳ හෙඩ්ෆෝන් ගත්තාම ඒවා මේ කම්පියුටර් වලට මේ සවුන්ඩ් කාඩ් වලට ඩ්‍රයිව් කරන්න හැකියාවක් නැහැ ඒක නිසා ඒ වගේ ලෙවල් එකට යන පොඩක් එයාට ප්‍රශ්න ටිකක් ඩීටෙල් ඊළඟ පාරහන්න පුරන්න ඔයිට වඩා උදව්වක් කරන ික් විදිට හවන්න ඕය ගැන ඇත්තර මෙයාගේ දැනට තියෙන්නේ මොනාද යාගේ බලාපොරොත්තු මොනාද මොන වගේ වදෝක ප්ලේ කරන්න ඇති හිතම උච්චර විදන් කල ස්පොටිෆයි රඟහන්නේ ඒක තේරුමකුත්න YouTube නඟහන්න ඒත් තේරුමක්න එහමනත්තං දැන් එහෙම ඒ ලෙවල් එකට එනවනම් අඩු ගානේ එක්කෝ ඔරිජිනල් CD ගන්න හරි දැන් උදාහරණයක් ගත්තොත් ඔක්කොම කරත් වැඩ නැහැ iTunes නම් සින්දුවක් ඒකම සහන්න ඕනේ ඉතින්. ඒක නිසා ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ හරියට උත්තර දුන්නොත් ඊට වඩා උදව්වක් දෙන්න පුළුවන්. මොකද ඇත්තම කතා කරගොත් ඒ ඒ ලෙවල් එකට එනකොට ලක්ෂයක් කියලා කියන්නේ ශ්‍රී ලංකන් රුපියල් වලින් ලක්ෂයක් කියන්නේ ඇති දෙයක් නෑ වගේ. කියන්නේ සමහරවිට ඇම්පයක් ගන්නත් බෑ වගේ. හැබැයි ඉතින් එයාගේ බජට් එකට හරියන්න හරියට කිව්වොත් මම මේ වගේ දෙයක් තමයි කරන්න හදන්නේ කියලා කියන්නේ. එයා මොනවද ප්ලේ කරන්න හදන්නේ මොනවද පාවිච්චි කරන්න හදන්නේ කිව්වොත් අපිට සමහරවිට උත්තරයක් දෙන්න පුළුවන් ඒකට ළඟින් යන්න මොන හරි දෙයක්. එච්චරයි පුද ඊට පස්සේ මොක දහනවා මේ අකාලින් අය මේ පික්සල්ල කතාරලා මේ සැම්සුන් අප පාච්චික මොකද ගනම් වැඩි ඒකන ඒ ගෙවන ගන්නට මන්න කිසිම දෙයක් නෑ ඒකන ඒකන සැම්සුන් එසේට් මං එසේට් එසේට් එකක් පාවිච්චි කරන්නේ එසේට් එකයි පික්සල් එකයි කියලා මට්ටන් ඉතින් මං කරන වැඩවලට ඇඩිෂනල් බෙනිෆිට් එකක් මන් දකින්නේ නැහැ. කවුරු හරි ආගිව් කරන්න පුළුවන් නම් මම මේ කරන වැඩ ටිකට මේක ඊට වඩා හොඳ මොකද මට මේක හම්බුනෙත් එන අඩු ගානකට අඩු ගානකට මම හිතන්නේ ඩයලොග් එකේ ක්ලබ් විෂන් වලට ඩිස්කවුන්ට් එකට මම ගත්තේ ක්ලබ් විෂන් තියෙනවද ආ දැන් දැත්තේ හොඳයි ඒක කරය මං ඒක පාච්චි කර ගේ පවිච්චයට සමාජ සේවය කරන්න නෑන බවක තිබන තොට කොඩ් එක හමිල්ලගන්න පුළුවන්ට බවගේ ලබිෂන් වල සිරදහ ඇතිබ ඇති කවුද මමාවෙන් බඩු උඹ ටකසකගේ මේක පාවිච්චි කල ඇගිල්ල බව බඩු ඉදරේට ලේමත් කරන්න මොනහරි ෆෝර්ණ මඩුවෙන් අඩුඩම් ඒක නිසායි මම ගත්තේ මනං ඔය ගානක් ෆෝර්න් එකට විදන් කරන්න ගැන තම කතාගොන් මනං කවදක් ලක්ෂයක් නම් ෆෝර්න් එකට විදන් කරන්න නැත තිල්න්න තිල්ලන විදන් කලා අයිෆොන ගත තිල්න්න නැත තිල්ල මියුට් කරන්න තිල්ල මියුට් මියුට් මියුට් මම ලක්ෂයක් විතර කරේ නෑ. ආ බල ලක්ෂයක් විතර කරේ නෑ නේ. ඕස්ට්‍රේලියාවේ නෑ ඇත්තටම මෙහෙමයි. මම මමත් එක කාලයක් තිබ්බා එහෙම හෙන ගණන් දීලා ෆෝන් ගත්තා. හැබැයි කිසිම තේරුමක් උන්නේ නෑ. ඒ කියන්නේ දැන් ලොජික් ඒ කියන්නේ ඒ කාලේ දැන් මේ මේ අපි මචං අර නිකන් ටෙක් ටෙක් ෂෝ එකක් හැටියට මේක මිනිස්සුන්ට හරියන්නේම නෑ. අපි කියන්නේ මේ පික්සල් එක ගත්තා මේක මයික්‍රෝ සෙකන්ඩ් දෙකකට කලින් අර ඇප් එක ඕපන් වෙලා ගිහලා ඇප් දෙක ළඟ තියලා මේ 1 2 3 4 Clash of Clans මේක තප්පර දෙකකට කලින් ඔපන අම්මා මගේ ජීවිතය තප්පර 340ක් මං මේ ඊට පස්සේ ඔයා මේ ඇප් එක අවුරුදු 5ක් ගහනවා නම් <laughs> මේක ඒක ඕපන් කරන වාර ගන්න කවුන්ට් කරලා තප්පර ගන්න තප්පර මෙච්චර ඇති චෝකල් එන්න වගේ වෙලාවක් ඉතුරු වෙනවා <laughs> මම ජීවිත කාලෙන් යන මම මේ කලින් දම්ම දැන් අවුරුද්දකට වඩා ඉඳන් පාවිච්චි කරපු මේ අවුරුද්දක් විතර පාවිච්චි කරපු 6s එක නම් ඇත්තටම මගේ මේ ලේසියම ගන්න පුළුවන් අර ප්ලෑන්ස් තියෙනවානේ මේ අනිත් ඒවා වුණාට තේරුවන්න වගේ කියලා හිතනවා. දැන් ඉස්සර මෙහෙම අපි හිටිය කාලේ කියන්නේ අපි හිටිය කාලේ ටෙක්නොලොජි හරියට ඉවෝල්ව් වුණා. ඒ කියන්නේ අවුරුද්දකට පස්සේ එන ෆෝන් එකේ ලොකු වෙනසක් තිබ්බා. මොකක් හරි වෙන්න දෙයක්. දැන් වෙලා තියෙන්නේ හරිමයි දැන් උදාහරණයක් ගත්තොත් ගිය පාර Apple conference එකේ software විතරයි කතා කරේ. ඇයි hardware වල කරන්න දෙයක් නැහැ ඊට වඩා. ඉතින් ඒක නිසා මේ දැන් උදා දැන් කරන්න තියෙනවා අයින් කරන එක. දැන් කරන්න තියෙනවා අයින් කරන්න. දැන් හෙඩ්ෆෝන් ජැක් අයින් කරලා දැන් මේක පුළුවන් උන්ට බටන් ටික අයින් කරන්න. ඒකයි දැන් උන් හැම එකටම දානවා මේ ෆෝන් එකක් දැන් මේ වැඩි පාවිච්චි නොකර ඉන්න. ඔයා මෙච්චර පාවිච්චි කරලා තියෙන ඇප් එක මෙච්චර ඔපන් කරලා. ඔව්. ඒ වගේ. ඉතින් ඒක නිසා අර මේ මේවා රෙහෙන ටෙක් ෂෝ හැටිය නෙගටිවිටි වුණාද? ඇත්ත සැබෑ දේ ගත්තොත් ඒ ෆෝන් වල දැන් ඉම්ප්‍රූව්මන්ට්ස් හරිම මයින්. ඒ කියන්නේ තේරෙන්නේ නැති ලෙවල් එකක තමයි ඉම්ප්‍රූව්මන්ට් එක තියෙන්නේ ගොඩක් කරලා. ඒක නිසා දැන් පික්සල් එකයි මේක අතර ගත්තොත් එහෙම කැමරා එකටයි මම දකින්නේ පික්සල් එක හොඳ උපාංගයකට. ඒ වුණාට මට ඇත්තටම දැන් වෙලා තියෙන ඔය ඔක්කොම කරලා ෆොටෝ ටික ගහලා මගේ Google Drive එකට අප්ලෝඩ් වෙන්නේ අර ඌස් රීසයිස් කරලානේ. ඉදි එතකොට කෝක කොයි රෙද්දින් ගැව්වත් තරග තමයි තියෙන්නේ. ඉන්ස්ටාග්‍රෑම් එකට ෆේස්බුක් එකට දාගෙන කරන්නේ. ඉන්ස්ටාග්‍රෑම් දාන්නේ අපි. ඉන්ස්ට්‍රගෑම් එකට 1 by 1 වෙනකොට තවත් quality අඩු වෙලා වදින. ඉතින් වැඩක් නැහැ නේ Facebook එකේ දාන එක, Instagram එකේ දාන එක එකකට කොයි quality එකක් આવුවත් වැඩක් නැහැ. අපි ඔයාලට කියන්නේ අනුන්ගේ ෆොටෝ බලන්න විතරයි වැඩි දාන්න දාන්නේ වැඩි දාන්නේ <laughs> නෑ ඒ වනේ ඇත්ත කතාව ගොඩම දැන් නම් අද කාලේ කියන්නේ ජෙනරේෂන් එකක් දෙකක් එහෙට මෙහෙට උනා කියලා ලොකු මේ පාඩුවක් වෙන්නේ නැහැ ඒ කියන්නේ මම මම නම් දකින්න විශේෂයෙන් iPhone ගත්තොත් iPhone නම් deliberately slow කරන එක අරුණාම මේ වෙන දැන් ඔය Samsung ගත්තොත් එමේ S7 එක S8 එක අතර ඒ කියන්නේ ඩිසයින් චේන් මේ කැරෙන්න වෙන නම් කියන්නේ ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙන අරක පෙට්ටියක් වගේ S8 එක ලස්සනයි. ඒ අරෙන් අර ලස්සන ඇරියට අපි පාවිච්චි කරොත් එහෙම S8 එක පොඩ්ඩක් ලස්සන කියලා කිව්වට Android S8 ලස්සන තමයි iPhone එකට වඩා. ආ iPhone නැත් එක්ක. ඔව් iPhone නැත් එකනේ S7 එකට වඩා ලස්සනයි. උඹ ගල් කෑල්ලටත් වඩා ලස්සන මොකද්ද? 3T <laughs> එක. ගල් කැල්ල වගේ අවුල මම මම ඇත්තටම පාවිච්චි කරේ මේ 1+1 එකක් නේ තිල්ල මගේ තිබ්බේ. ඔව් 1+1 එකක්. ඒ දවස්වල අර මේ blood donation කරේ මීට අවුරුදු 4කට විතර කලින් අර මට ඇවිල්ලා පෙන්නේ. ඔව්. ඉතින් ඒක තමයි මෙච්චර කාලයක් තිබ්බ. මම ඒක ගත්තෙත් මගේ අර පිටිපස්සේ කවර කැඩිලා කුඩු වෙලා හැලෙන ගානට ආව. නැත්නම් මම ගන්න. ඒක මට ඒ වෙනකොටත් ඒ වැට් ටික වුණා. 1+1 එකෙත් මේ අර ඉඳලානේ ගත්තේ. ඔව්. මේ මොකද්ද ඇවිල්ලා කූපන් එකක් එවලා එහෙමනේ ගත්තේ. ඒ දවස්වල. ඔව්. ආ නෑ නෑ OnePlus නේ මම මෙහෙන් ගත්තේ. ඔය දවස්වල OnePlus මිනිස්සු දන්නේ නැහැ. ඔව් ඉතින් ඒ කාලේ අපි ගත්තේ ඒ කාලේ අපි ඒවා කළා. ඔව් ඒ දවස්වල අර මේ ඇප් එකක් ටෙස්ට් කරගෙන ඉන්නකොට වෙන්නවලු. ඔපෝ වගේ ඒ කාලේ. ඔපෝ වගේ. නෑ දැන් ඒ කියන්නේ මේක මිනිස්සු ගොඩක් අවුලට හිතුවට ට්‍රෙන්ඩ් එකක් සහ සෝෂල් මේකක් කරුණාම කියන්නේ කට්ටියට පෙන්නනවා මං අලුතෙන් iPhone X එක ගත්ත කොහොමද උඩින් කැල්ලකුත් අඩුවෙන් පේන්නේ. කියන කරන්න යසබිලිට අපි ඇප් ගත් තවර බ්‍රවසර ඉන්නවාගේ තමයි අයිසවනක් සෙවන් ජනරේෂණයක් ගත්තත් එකයි මේ ෆස් ජනරේෂණයක් ගත්තත් එකයි ක්‍රෝම් එක තමයින්නේ ඉතින් ඔත් අපරගාන්ට ඔච්චර ගානක් වියදම් කරන්න පුළුවන් නේ ඉතින් අවුලන්නේ. නෑ තප්පර ගානකුත් නෑ සමහරවිට මම මිලිසෙකන්ඩ්ස් වලින් කියන්නේ. මිලිසෙකන්ඩ් අර බලන්න මේ කැමරා දෙක දැන් සමහරවිට රිවිව් වල ෆොටෝ දෙකක් පෙන්නනවා මට ෆොටෝ ගහලා. මට නම් ඇත්තට සමහරවිට වෙනසක් තේරෙන්නේ නෑ. ඊට විස්සරක් කරන මෙතන එජ් එක පොඩ්ඩක් ඩොට් ආ. ඕ. දැන් අපි මොනිටර් <laughs> එච්චර හොඳ වුණත් ඇස් තුනක් නෑනේ එච්චර. මොනිටර් එක්ක හොඳ නෑනේ බං. මගේ තියෙන මොනිටරේ 2009 මොනිටරය. ඉතින් මට ඕකෙන් පේන්නේ නැහැ. මේක පෙවුනත් ඇස් වලටත් අපේ දැන් පේන ගානක් තියෙනවානේ. ඔව් අනික දැන් අපි YouTube එක කම්ප්‍රෙස්සලා ඔක්කොම්ම ගොල්ටික වෙලායනකොට මේ ගන්න දෙන්න හැබැ මම මේ ළඟදි දැක්කවේ ඉම්පරූමන් තියනය තමයි TV TV වල මාර ඉම්පරූමන්ට් එතන හැම වර්ෂන් එකට තාම දැන් උදාහරණකට මගේ දැන් තියෙන TV එක 2014 මොඩල් එක බ්‍රෑන්ඩ් එක Samsung සැම්සුන් දෙරස් දාහතර එක එච් සීරිස් එක එච් සීරිස් එක නම් ජේ සීරිස් එකට ගිය ගමන් පැහැදිලි වෙනසක් තියෙනවා ස්ක්‍රීන් පැනල් එකේ. ස්ක්‍රීන් වල වෙනසක් තියෙනවා. හැබැයි සද්දේ වගේම පැහැදිලි චොරගතියක් තියෙනවා. ඇයි අර ස්ක්‍රීන් එක පොඩි කරලා ස්පීකර් පොඩි වෙලා නෑ. ඒ කියන්නේ එන්න එන්න ටීවී වල වෙන්නේ සද්ද චොර වෙනවා. රූපේ හොඳ වෙනවා. මොකද ප්‍රොසෙසිං හොඳ වෙලා හොඳ ප්‍රොසෙසර් ඇවිල්ලා තියෙන ලොකු පවර්ෆුල් ප්‍රොසෙසර් ඇවිල්ලා තියෙන. ඒක නිසා පික්ච කොලිටි එක hmm. දියුණු වෙනවා කියන එක ටීවී වල නම් මම දැනට දකින ටෙක්නොලොජි වලින් දැනට එන ටෙක් වලින් ඉම්ප්‍රූව්මන්ට් හොඳට තියෙන්නේ ටීවී වල තමයි. ඔය LED වෙනකොට දැන් 4K වෙලා 4K LCD LCD ට OLED වෙලා OLED එනකොට ඇත්තටම පැහැදිලි රූප වෙනසක් තියෙනවා. හැබැයි මම කියන්නේ මේ අර මේ ලංකාවේ මොනද 4K වලින් අපි ට්‍රන්ස්මිට් කරන ඇනලොග් වලින් ඒ channel නෙමෙයි මං කියන්නේ. ඇත්තටම Blu-ray එකක් හරි එහෙම නැත්නම් අඩු ගාණ YouTube වල 4K එකක් හරි එහෙම නැත්නම් ඒ කියන්නේ ඒක YouTube බැලුවත් upscaling එහෙම හොඳට තේරෙනවා මේ ළඟ ඉඳන් බැලුවට හොඳට තේරෙනවා තේරෙනවා කල දෙකක් ළඟ ඉඳන් බැලුවා හැබැයි වර වෙලා තියෙනර මේ ගොඩක් අය TV වල දකින්න අර පාට ලස්සනට පේනවා නිල් වෙලා රත්තු වෙලා එහෙමනේ මං කියන්නේ ඇත්තටම ටීව එකක් බලට මුලිම කරන්න එක තම ටව කර මූවි මෝඩ් එකට න්න තොට ඩල්ලලා ඇතවෙලා පේන්නේ ඒක තම හරි කල ඇත්තනම මොකද කලෝසස්ම කලස් කියන්නේ හැබැයි ඉතින් කලිබ්‍රේට් කරගන්න පුළුවන් ඉති තවත් හොඳයි ඒ මෝඩ් එක බලන එක තමයි මොකද අර ෂෝරූම් එකට ගියාම දාලා තියෙන විවිඩ් කියන එකට හරි ෂෝරූම් කියන එකට හරි ඒකේ පාටවල් අර ඒක ඊට ඒක ප්‍රොමෝෂනල් ක්ලිප් එකක් නේ දාන්නේ ඒක හොඳටම තියෙනවා අර අර ඩිස්ප්ලේ එක ඩෙමෝ කරන්න පුළුවන් වෙනවනේ හදලා තින්නේ ඒ වෙලාවට ඉතින් කියන්නේ නෑ මට ඕකනේ බලන රූපවාහිනී දාන්න කියන එතකොට කොයි එකෙත් එකට පේන්නේ ඒක නිසා අර ඒ කියන්නේ ඔය දැන් දැන් ටෙක් අලුතෙන් ගත්තත් දැන් ටෙක් වල දියුනේ දැන් ලැප්පේම ගත්තා දැන් Mac වල දැන් අලුත් Mac series එකක් ආවා මට නම් ටෙක් ඒ කියන්නේ hardware පැත්තෙන් keyboard එක චොර කරේ කරෙන්න වෙන කිසිම improvement එකක් නෑ ඒ කියන්නේ කවුරුත් කතා කරන්නේවත් නෑ කතා කරන්නේ මොනවද ඉතින් ආ මේක millisecond ඒකෙත් පුළුවන් නම් අර app දෙකක් දෙපැත්තෙන් තියලා 1 2 3 බම් ගාලා බලන්න ඒ කියන්නේ ඒක ඒ කියන්නේ ටෙක්කුත් දැන් අර එක ස්ටේල් දැන් ඒකනේ ඉතින් කරන්න යන්න තොර මේ මෝටරයිස් කැමරා උඩට එන්න ඒ වගේ හද ඒකට ගල් කැටයක් කරගෙන වැලි කැටයක් තව ටිකක් කල්නකොට ඔය තව ටිකක් ලොකු කරනවා ෆෝන් එක දැන් තව ඉතින් සාක් වෙදා ගන්න බැරි තරමට කරාම හරි ස්ක්‍රීන් දෙකක් කරයි ඔය වගේ තමයි ඉතින් ඒ කියන්නේ ඒ අරෙන්න ඒ කියන්නේ කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරලා තියෙනවා සියෝම් ෆෝන් හොඳයි දහන සයම හොඳයි මෙහෙමයි ගෙවන මුදලට තමයි ඕඉතින් මේ ඒ වන්න එකහෙම ඉතින් ස්ටොකන්ඩඩ් ඉන්න ති නවුල ඇත්තම නැති හරි තව ප්‍රශ්න දෙනවා ප්‍රශ්නට බයින්න මුකුත් අද හම්බුන්නෑන මට සිරාට බයින්න ආදර අද අද දෙම ආදර ටිප් එක ආදර ටිප් මේ දැන් කොහොම තරනු කියන්න ස්නප්ෂට්ට ලෙව්ව හම ස්නප්ෂට් එක ස්ක්‍රීන් ෂොට් එක ගහන්න කොඳ පේන තිය මොක දැප් එක මුකුත් නෑ කොමද කරන්න මුකුත් නැහැ මුකුත් එහෙම කරන්න බැහැ නෑනෑ මගේ ඔබ පුළුවන් ඔබ කියපන් හෝ හිත තියන්ගන්න අපේ කොල්ලන්ට දියුණු ඇන්න ඇන්ඩ ෆෝන් නැගන්න කල් කියන්න ඇන්ඩ පුළුවන්නේ කො ඒකත් කිව්වම වැඩක් නැති කරන්නේ. කමන්න කියපන්. ඉතින් ඒකනේ ටෙක් කතා කියන්නේ ටිප් එක කියපන්. ටිප් එක කියන්නේ. බයිද ඕක තියාගෙන ඉන්න එපා. ඉතින් යා ලොකු ස්ක්‍රීන් නැතින ෆෝන් එකකුත් ඕනේ ඉතින්. හරිද ලොකු ස්ක්‍රීන් නැතින ෆෝන් එකක් තියෙනවා. රැම් එකට අරන් ගන්න පුළුවන්. රැම් එකට කොහමද ගන්නෙ? රැම් එකට ගන්න හැටි දන්නේ නැද්ද? බබාලද? කියපන් යකෝ බා ටෙක් කතා අහනවද ඉතින් උන් දන්නවනම්. කියහන්කෝ. මෙහෙම රැම් එකට අරගෙන ඉතින් මේක පෙන්වන්න බෑ ඉතින්. රැම් එකට නෙමෙයි රන් එකට. ඉතින් රන් එකේනේ තියෙන්නේ මේ හරි හරි රණුක කියන්නේ දැන් ඔය අපි ඇප් ගොඩක් ඇරියාම ඇප් ස්ක්‍රෝල් වින්ඩෝ එකේ යනවනේ අර බටන් එක ගැහුවම අපේ තියෙන ඇප් ටික ඒ ස්ක්‍රෝල් වින්ඩෝ එකේ අදාළ ස්නැප්චැට් එකේ ඒක ඕපන් කරලා ඒ වින්ඩෝ ටික ඔක්කොම තියාගෙන ගහන ස්ක්‍රීන්ෂොට් එක ඔව් ඉතින් තප්පර ගන්නඩුවෙන් ගෝ බෑ ආව ටක්ගාල ඒ වෙලාවෙ කරලා මෙයා කරන්න අන්න රණුක රණුකස් tip of the day for love ආදරේ කෙල කරගන්න ඕකෙත් තමයි <laughs> නෑ ඩාලි මම ගැහුවේ නෑ ස්ක්‍රීන්ෂොට් එක නෑ මම ගැහුවේ නෑ බල්ලා Apple Apple වල බෑ Android නේ ඔව් Apple වල ගත්තොත් එහෙම බඩු මාට්ටු වෙනවා ඔක ටෙස්ට් කරා Apple එකෙක් එක්ක හා ඔගේ බඩු මාට්ටු බඩු මාට්ටු ඒක නිසා ගෑල්ලා මම මතක තියාගන්න Snapchat ෆොටෝ යවනවා නම් iPhone තියෙන කෙනෙක්ට යවන්න නැත්නම් යවන්න එපා අයියේ බල්ල ඩිලීට් දයිවර හරි හරි මම ඩිලීට් කරනවා කිය උඹ ඩිලීට් කරන්න සැප්චැට් ඩිලීට් කරන්න යන ඩිලීට් වෙනවනේ සැප්චැට් පාවිච්චි කරනවනේ හරි රණුකෑ ටිප්පයක් අද අවුල් වුණා. දැන් රණුකෑට අද බය වෙන්න එපා බං එක <laughs> කිල් එක මේක අහන්න දෙන්න කිව්ව බය නැතුව කියනවා. බෝක්ලේ කතා අහන්න. මේ හાર્ඩ් ඩිස්ක් කේස් එක නම් අර ගිය සතියේ කතා. මොකද හાર્ඩ් ඩිස්ක් කේස් එක? කියන්නේ මේ හාඩිස් එකේ මේ හෙල්ත් එක බලා ගන්න පුළුවන් විදියක් කියනවා. හරි hard disk හැම එකකම standard service එකක් වෙනවා smart කියලා. SMRT self monitoring and analyzing tool කියලා. smart analyze smart බලාගන්න පුළුවන් එක සමහරලට බයිස්ලෝක ඩිසේබල් කරලා තියෙනවා බයිස්ලට කියලා ස්මාර්ට් එනේබල්ද කියලා බලන්න සමහර පරණ කම්පියුටර් වල එහෙම ස්මාර්ට් එනේබල් කරලා තියෙනකොට Windows වලින් ඇත්තටම ස්මාර්ට් එරර් එකක් ආවොත් Windows වලින් කියනවා ස්මාර්ට් ෆෙල් එකක් තියෙනවා hard එක replace කරන්න කියලා pop up එකක් එනවා Windows XP වලින් උඩ ඕනම එක. BIOS එකෙත් smart monitoring enable කරොත් BIOS එකෙත් computer on කරනකොට කියන hard disk එකේ චොරයක් වේගෙන එන්නේ චොර වේගෙන එනවා කියලා. එහෙම නැත්තං ඉන්ටෙල්ලගේ තියෙනවා ඩිස්යුටිලිස් ඉස්ටෝ කරගන්නත් පුළුව නැත්තං Google කොරොත්තම ස්මාර්ට් ටිටස් කියලා ඕන තරන් ඒව තින ඉස්ටෝල් කරලා තම වෙලා දෙන්න දැන් හාඩිස් ෆෙල්ලනකොට ස්මාර්ට් රස් එන්නතුව එක පාට ෆෙල් ස්මාර්ට් එකෙන් කලින් හාඩ් එක ෆෙල් මොකද ස්මාර්ට් රසවත් අපි දන්නවනේ මේක ෆෙල් වෙන්නේ නැහැ කියලා නෑ එච්චර හොඳ නෑ හાર્ඩ් ඩිස්ක් ෆෙල් වෙනවා චොරක් ගාලා හිටින එක තමයි හිටුනට පස්සේ ආය කරගන්න දෙකුත් නෑ මගේ ඉතිහාසෙ මම දන්න එකම එක දවසක විතරයි ස්මාර්ට් ෆෙල් එකක් වෙන්නේ මේ මන් දන්න කාලෙ මේ අවුරුදු 20 ගානට 20 ගානද 20 ගාන හ්ම් අන්නේමයි මල්ලි ප්‍රශ්න ප්‍රශ්න නේද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න තාමද ප්‍රශ්න තියෙන්නේ අද මේ ටෙක් කතා ෂෙයා කරන් කරන කල දැන් මෙච්චර කාලයක් අහපු එක්කෙනෙක් නම් ටක් ගාලා ටෙක් කර දැන් ගොඩක් කට්ටිය තේරෙන්නේ අපි මේ ෂෙයා කරන්න කියන්නේ කියලා ෂයා කරන්න කියන්න අපි ටෙක් කතා තවත් ඈතට ගෙනියන්න සහ ටෙක් කතා ජනප්‍රිය කරන්න ඔබ කැමති නම් ටෙක් කතා ජනප්‍රිය කරන්න ෂයා කරන්න ජනප්‍රනිසාන සම්මානයක් මුණේ අවෝකට ප්‍රශ්නයක් වුණන ටෙක් කතාවටයි සම්මානයක් දුන්න කියලා ආමන්දක ටවිට ඕකෝ කොල්ල ඒ හිතන්න දිනිකං අර හිතලා කවුර එක කාට එක් කතාවට දෙමු කියලා දුන්න නෑ ඒක යස ෝටි වලින් හම්බුණ ඊට අමතන අනිත් අය වගේ අපි ගිහින් හැමතනගෙන අපිට වොට් කරන්න අපිට වෝට් කරන්න අපිට වෝට් කරන්න අපියමකි වෙන්න ඇත්තර අපි රසිගෑන්ට හද මොකද හදවතින්න ස්තුතිවන්ත වෙනවා අපි නොකියම අපිට බෝට් කරන්න. මම තමයි ෆොටෝ එක ගත්තා මේකත්. ආ උසිරාඩත් මට පස්සේ ගත්තේ. මේකත් කියන්න කාරි හරි. දැන් මෙච්චර ලා නොන්ලි කරන්නේ ගඩොලක් වගේ. හරි. ඒවනම් ඇතිනේ බුද්ධිද? තිනේ. ලබන සතියත් අඟහරුව බලනවා. තෑගි හම්බෙච්ච අනිවාර්යෙන් කතා කරලා මෙසේජ් දාලා එන්න නැත්තම් තෑගි ටික තෑගි ටික අපි දෙනවා වෙන කාට හරි. මොකද අපි කියන්නේ නැහැ කාටත් තෑගි දුන්නේ කියලා පෞද්ගලිකව. තමන්ගේ නම කිව්වා තමන් අහගත්තාව නැත්තම් ඒක කරන්න වෙන ඇත්තට එක්කත අහන්න තිකෙනට දැක දෙන එක අසාධාරණයන්නේ ඔව් අනිවාර්යයෙන් හැමදාම අහන අයත් ඉන්න පුළුවන් ඔව් ට්විටර් එකට DM කරන්න කියන්නේ නෑ නෑ මොකකටද DM ආ ට්විටර් එක DM හරි Facebook එකේ මැසේජ් ඔව් Facebook මැසේජ් දාන්න ඉප කවුරු බලන්න ට්විටර් DM එකක් දාන්න හැබැයි එහෙම ට්විටර් නැති එක්කෙනෙක් නම් එක්කෙනයි ඉන්නේ ඔව් එයාට පුළුවන් මේ ටෙක් කතා ගෲප් එකේ හරි ගෲප් එකේ පෝස්ට් එකක් දාන්න ඔව් එහෙනම් හැමෝටම සුබ සතයක් සුබ රාත්‍රියක් තින්න ගුඩ් මෝනින් සුබ සතිය. තිල්ලන. ලබ සතිය හම්බ වෙන්නේ. ඔව්. ලබන සතිය අඟරුව. ඔව් රණුක එන්න ඕනේද නැද්ද කියලාත් ඔයගොල්ලෝ කියන්න. අර රණුකේ ආදර ටිප්. ආදර ටිප් ආ මේ අර ජොයින් වෙන්න කැමති කට්ටියත් ට්විටර් DM කරන හරිනේ. ඔව් ට්විටර් DM කරන හරිට එක්ක කතා කරලා.